හොඳයි. එහෙනම් මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් තමන්ගේ වඩන භාවනාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ සිහින්ම කරගෙන ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. සමහර ස්වාමීන් වහන්සේ ආයෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ ඇත්තරම මේක ප්‍රතිපදාවට අදාළම දෙකක් නෙමෙයි. මුත් මම මේ ඊයේ අහන දෙත් ධර්ම ධර්මයේ ධර්ම කරුණ සම්බන්ධව ඒක ඇත්තම ඒ විඥානීය සම්බන්ධවමයි මම තේරුම් ගත්ත අර උභාසයේ ධර්ම දේශනාවෙන් දැක්ක විඥානය ගැන අපි අපේ ප්‍රතිපදාවේ බැලිය යුතු කෝණයක් බක්ද කියලා යම්කිසි අවබෝධයක් අපිට ලැබිලා තියෙනවා. නමුත් ඊයේ ආපු ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරපු බණ අනුව විඥානය කියන එක ගැන වෙනම ඇලීමක් කළා. ඒ විඥානය තමයි අපේ සසර අරයි යන්නේ. උදාහරණයක් විදිහට මේ විඥානය අත්‍තරම උදාහරණයක් දුන්නේ මේක ගෙඩියක නැදින සීට් එක විදිහට. ඒ සීට් එකේ නැත්තම් මේ මේ ගෙඩියේ අපේ ජීවිත කාලය පුරාම නැත්නම් සංසාරේ පුරාම එකතු කරලද කර්ම කර්මය එක්ටක් කරගෙන තිනවා ඒ කර්මය තමයි සීත් එක මේ මේ සංසාරේ මේ සීත් එක ඊළඟ මේ භවයට අරන් යනකොට ඒ කර්මයේ තියෙන තියෙන දේවල් අනුව තමයි අපිට සත්‍ය ලැබෙන්නේ මේ ආකාරයෙන් අර අඹගෙඩියක සීට් එක විසා මේක දිගටම අරන් යනවා වගේ තමයි අපේ සංසාරේ තරය යන්නේ. ඒ කියන්නේ විඥානයේ තුලින්මයි සීට් එක විශ්ින මේ පෙක්දිකරන එක අපේ ඉදිරියට අරයි යන්නේ. සහ ඒක ඇතුළෙමයි මේ කර්ණය කියන දේ වැඳිලා තියෙන්නේ. ඒ අනුවයි අපිට ඊළඟ ලැබෙන භවය මේ තීරණය කරන්නේ. ඒ සම්බන්ධව ඔබ වහන්සේට තියෙන අද මොකක් හරි අපිට පොඩ්ඩක් දැනුවත් කිරීම. ඒක එහෙම ඉස්සෙද ඔව් එහෙම යම් දුරකට එහෙම කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් <clears throat> දැන් ඔය පුනර්භවය සිද්ධ වීම ගැන බුදුරජාන් වහන්සේ කරන දේශනාවල වෙනවා කියවෙනවා විඥානම් බීජං කම්මං කෙත්තං තණ්හා සිනේහෝ. ඒ කියන්නේ විඥානය හරිය නිකන් බීජයක් වගේ ඊළඟ කර්මය කියන එක කෙතක් වගේ ඊළඟ තණ්හාව කියන එක අපි දාන වතුර ටික වගේ. එතකොට මේ කරුණා රසක එකතුවක්. දැන් අපි විඥානය ඇතුළෙම සියලු මතකයන් තේනවා. එහෙම නැත්නම් කර්මය ගබඩා වෙලා තේනවා කියලා එහෙම කරන්න ගියොත් අපිට චුට්ටක් පැටලෙන ගතියක් තියෙනවා. මේ ඔක්කොම සමූහයක් වශයෙන් නිකන් එතන එතන ඇතිවෙවි නැතිවෙවි යන ප්‍රවාහයක්. ඒක තමයි දැනට තේරුම් ගන්න එක ලේසි. ඒ කියන්නේ <clears throat> දැන් හිතන්න අපි බීජයක් සැලකුවත් මේ බීජයට රෝපණය කරාම උවමනා කරනවානේ යම්කිසි පෝෂණයක්. ඊළඟට ඒ සඳහා ඒ ක්ෂේත්‍රයක් ෆීල්ඩ් එකක් අවශ්‍යයි අන්නේ ෆීල්ඩ් එක ඒ පෝෂණය ඒ ටික ලැබෙන්නේ එක අතකින් මේ කර්මය කියන එකෙන් දැන් එතකොට ඒ වමනා කරන පෝර ටික නැත්තම් මොකද්ද කියන්නේ වතුර ටික ඒ ටික ලැබෙනවා තණ්හාවෙන්. ඒතර මේ ඔක්කොගෙම එකතුවෙන් තමයි නැවත නැවත නැවත නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යන ගමන නිරූපණය වෙන්නේ. ඉතින් එතකොට මේ මෙතෙන්දී එකම විඥානයක් දිගට සැරිසරනවා කියන්න බෑ. එහෙම කිව්වොත් තනිකර අපේ ආත්මවාදයකට යනවා. ඒ කියන්නේ දැන් මේ භවයේ විඥානයක් තිබුණා. ඒ විඥාණයට මේ භවයේදී කරපු අපි හිතමු කර්ම එකතු වුණා. ඊට පස්සේ ඔන්න ඒක ඊළඟ භවයට ගියා. එතෙන්දී එහෙම යනවා. එහෙම කියන්න ගත්තොත් අපි විඥානය කියන එක අපි නිකන් දිගට පවතින දෙයක් බවට පත් කරගන්නවා. දැන් බුදුරජාණන් ඒක තමයි අර මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිෂ්ප්‍රභා කරන්නේ ඒ දිගින් දිගට පවතින දිගින් දිගට යන සැරිසරන විඥානයක් නැහැ කියන එක කෙලින්ම නිෂ්ප්‍රභා කරනවා. මොකද ඒ බඳු මේ වැරදි අදහස තමයි මේ සාති කියන භික්ෂුන් වහන්සේට ඇති වුනේ. ඉතින් ඒක තමයි ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විඥාණය කියන එක එහෙම දිගට යෑමක් නෙමෙයි. එතන එතන ප්‍රත්‍යෝත්පන්නව හටගන්න ස්වභාවයක්. ඇහත් රූපයක් නිසා ඔන්න චක්කු විඥානයක්. කනත් සද්දයක් නිසා සෝත විඥානයක්. නාසයත් ගඳ සුවඳත් නිසා ගහන විඥානයක්. දිවත් රසත් නිසා ජීවහා විඥානයක්. ඊළඟට කයත් ස්පර්ශයත් නිසා කාය විඥානයත්. මනසත් මනසට පැමිණි අරමුණුත් නිසා මනෝ විඥානයක්. ඒතර මේ එතන එතන හට ගන්න ස්වභාවයක් තමයි විඥාන කියලා කියන්නේ. ඉතින් එතකොට කොහොමද එතකොට එහෙමනම් මේක සැරිසරන්නේ කියන ප්‍රශ්නේ එතකොට කෙනෙකුට නැගෙනවා. දැන් එතකොට අත්ත වශයෙන්ම අපි මේ පැවැත්මක් පිළිබඳ හැඟීමක් එනවා මේ ඔක්කොම ටික නිකන් සමූහයක් විදිහට වැඩ කරනකොට. දැන් හිතන්න අපි මෙහෙම දැන් වැස්සක් වහිනවා. ඒතර වැස්සක් වහිනකොට දැන් මේ නිරන්තරයෙන් ඒතර ගොරවනවා, හරි බිඳුව වැටෙනවා. ඉතින් අපි මේ පද්ධතියට අපි කියනවා වැස්ස කියලා. ඒතර වැස්ස කියන නමක් අපි දීලා තියෙනවා. ඒ වැස්ස කියන නමක් දීම හරහා අපේ හිතට නාම පදයක් ආරෝපණය වෙලා ස්ථිරත්වයක් ආරෝපණය වෙලා තියෙන වැස්ස ගැන ඔන්න අපිට හැඟීමක් ඇති වෙනවා. පවතින වැස්සක් ගැන හැඟීමක් ඇති වෙනවා. හැබැයි මේ හුදෙක් ක්‍රියාකාරීත්වයක් මිසක් වැස්ස කියලා නාමපදයක් මෙතන ඇත්ත වශයෙන්ම නැහැ. නමුත් අපේ ව්‍යවහාර කිරීම සඳහා පාවිච්චි කරනවා අපි වැස්ස කියන නමක්. නමුත් මේ වැහි මේ වැසීම හැර නැත්නම් වතුර කඩා වැටීම හැර වැසීමේ ක්‍රියාවෙන් හැර වෙන පවතින වැස්සක් කියලා එකක් නැහැ. දැන් එතකොට දැන් අපිටත් වෙලා තියෙන්නේ දැන් එතකොට අපි තුල වේදනා විඳීම් රාශියක් සංඥා වශයෙන් දැන හඳුනා ගැනීම රාශියක් සිතවිලි වශයෙන් හිතට පැමිණීම් එබඳු ක්‍රියාකාරීත්වයක් ඒවා දැන ගැනීම ක්‍රියාකාරීත්වයක් නඩ ආහාර ආදී අනිකුත් හේතුන් නිසා මේ කයේ ක්‍රියාකාරීත්වය මේ ක්‍රියාකාරකම් රැසක් සාමූහික වශයෙන් ක්‍රියාත්මක වෙනකොට අපි ඒකට නමක් දෙනවා මෙන්න මම ඉන්නවා මෙන්න ස්ත්‍රියක් ඉන්නවා මෙන්න පුරුෂයෙක් ඉන්නවා කියලා අපි නමක් දීලා තියෙනවා අපිට එහෙම නම් දීම නිසා මොකද වෙන්නේ? අපි ඒකට ස්ථිරත්වයක් ආරෝපණය කරනවා. එහෙමත් නැත්නම් පුජ්‍යලේක් ආරෝපණය කරනවා. සත්වේක් ආරෝපණය කරනවා. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා අපේ කතා බහ කරද්දී අනිත් අයත් එක්ක විවහාර කරද්දී ලෝක සම්මුතියේදී එතනදී වටිනකමක් තියෙනවා. නමුත් ඒකට අපි අනවශ්‍ය දෙයකට වටිනකමක් දීම නිසා, ඒකේ පැටලීම නිසා, ඒ ව්‍යවහාරයෙම නැවත නැවත කිරීම නිසා අර ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ කියන අදහස අපිට දුර වෙලා ඒතර කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක්, පුජ්‍යලයක් ඉන්නවා කියලා හැඟීමක්, මම ඉන්නවා කියලා හැඟීමක්, පැවැත්මක් පිළිබඳ හැඟීමක් තමයි අපේ හිතේ ඇති වෙන්නේ. ඒ නිසා මේ හැම එකකම මොහොතක් පාසා ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තියෙන්නේ කියන එක තමයි එතකොට කෙනෙක් විපස්සනාවදී අවබෝධ කරගන්නේ. එතකොට දැන් ওই කාරණේ තවත් විස්තර වෙනවා කච්චානගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා සියල්ල ඇත කියලා ගන්න එක ඒක ඇවිල්ලා එක අන්තයක්. සියල්ලම නැත කියලා ගන්න එක තවත් අන්තයක්. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකටම යන්නේ නැතුව මැදකින් ධමයක් දේශනා කරනවා. ඒ තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරොජ්ජති. මෙය ඇතිකල්හි මෙය වෙයි. මෙය ඇතිවීමත් සමගම මෙයත් ඇති මෙය නැතිකල්හි මෙය නොවේ. මෙය නිරුද්ධ වියාමත් සමග මෙයත් නිරුද්ධ වියයි. ඉතින් එතකොට පටිච්චසමුපාදයක් තුලින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලු ක්‍රියාකාරීත්වය මේ විස්තර කරන්නේ. ඉතින් එතකොට අපි විඥානය සම්බන්ධිනුත් කියන්න තියෙන්නේ අපි මේ ටික ටික විපස්සනාවක් වඩන්න වඩන්න මෙතන දිගට පවතින එකක්වත් නැහැ. මෙතන තියෙන්නේ එතකොට එක්ක එක පැත්තකින් කියනවා ධාතු ක්‍රියාකාරීත්වයක්. එහෙමත් නැත්නම් කියනවා නම් අර ස්කන්ධයන් ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් ආයතන වල ක්‍රියාකාරීත්වයක්. ඒ විදිහට තමයි අපිට විස්තර කරන්න වෙන්නේ. ඒ හැම එකක්ම ඒතකොට ඇතිව නැති යන ස්වභාවයක් තමයි තියෙන්නේ. දිගට පැවැත්මක් කිසිසේත්ම නැහැ. හැබැයි ඒ ගෙන යන ජවය නිකන් යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි දැන් අපි දුවගෙන යනකොට ඒ කලින් කලින් තිබිච්ච ප්‍රවේගය ඊළඟ මොහොතට එකතු වෙනවා වගේ මේ අපි යන ගමනේ නිකන් අර ඒ ඊළඟ කලින් තිබිච්ච අවස්ථාවේ යම්කිසි පොටෙන්ෂල් එකක් ඒකෙ තිබිච්ච යම්කිසි විභවයක් ඊළඟ මොහොතට නිකන් තල්ලු යන ගතියක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි කර්මයක් වශයෙන්, මතකයක් වශයෙන් අපිට ක්‍රියාත්මක වෙන්නක් වීමක් වශයෙන් හඳුනගන්න වෙන්නේ. අ මම දන්නේ චමීර මහත්තයාට මම කියපික තේරුණාද නැත්නම් තවත් පැටලුණාද කියලා. එහෙමයි ස්වාමීන් ස්වාමීන් වහන්සේ මම මීට් කරගන්න බැරි නා. ඇත්තටම පැහැදිලි පැහැදිලි ස්වාමීන් වහන්සේ අපි මේ විදිහට හිතනවා නම් මම හිතනවා වැඩි ගාතන පහසුයි කියලා හිතනත් දෙක. නැත්තම් මේ අපි එකතු කරගන්න මේ කර්මය අපි කරපු වැරදි නැත්තම් අතීතයේ කරපු වැරදි හරි සුද්ධ දේවත් හරි මේක ඉදිරියට අරයි යනවා කියලා අපිට වදයක් වෙන්න ගියොත් මම හිතන්නේ ඒක එච්චර සුසුයි කියලා. මේ විදිහට මේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් විදිහටම තේරුම් ගත්තොත් මම හිතන්නේ අපිට මානසික දැනුම ලැබෙයි කියලා මාත් හිතනවා. හොඳයි හොඳයි. තේරුම් ගන්නයි. ඊළඟට හොම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවසන්න ගර්සෝමි වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අපේ හිත අර අනිශ්චිත ස්වභාවයේ තියෙනකොට මේ ධාතු සම්බන්ධයෙන් තියෙන උපාදානිය අඩු වෙලා යනවා කියලා තේරෙනවනේ. හරි. හැබැයි මේක එක ආයතනයකින් විතරයි හොඳටම ප්‍රමුඛ වෙන්නේ. අනිත් ආයතන වලින් එච්චර ලේසියෙන් අඳුනගන්න බෑ. ඒක දැන් ස්වභාවයෙන් දැන් එතකොට මොන මොන ආයතනය තුලින්ද ලේසියෙන් අඳුනගන්නේ? මට පොඩ්ඩක් විස්තර කරන්න. නෑ කොහොමද හඳුනගන්නේ? දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් පුංචි එළියක් දිහා බලන් ඉන්නවා. කේම පඳුරු මේ කාමරේ දින ඔව්. රතු පාට එළියක් දිහා බලන් ඉන්නවා. හරි. දැන් අර අනිශ්චිත ස්වභාවය ඒ තියාගෙන පිට තියාගෙන ඒක එළිය දිහා බලන් ඉන්නකොට ඔව්. ඒ එළිය මුලින් හොඳට පේනවා. ඊට පස්සේ ටික ටික ඒක ඇති වෙන එක පේනවා නැති වෙනවා ආයි පේනවා නැති වෙනවා ඊට පස්සේ ටික වෙලාවක් යන පේන්නෙම නැහැ හරි මේ පේන්නෙම නැහැ ටික වෙලාවක් ඊට පස්සේ ආපහු අර හිත අනිශ්චිත ස්වභාවයෙන් මිදුණාම වෙන මොකක් හරි කල්පනා කරනකොට හරි කවුරුහරි කතා කරනකොට හරි අර එළිය ආපහු තිබුණා වගේම පේනවා ඒ කියන්නේ හිතේ ස්වභාවය අනුව මේ ආයතනය තුලින් දකින අරමුණු වෙනස් වෙනවා. ඒකේ නැතිවෙන ස්වභාවය තැනෙනවා. හරි. හැබැයි අනෙක් ආයතන හදවා එච්චර ලේසියෙන් අමාරු ඉඳන ගන්නවා. ඒ කියන්නේ දැනෙනවා අර ඝන ස්වභාවයක් නැහැ. මේ දැන් ස්පර්ශය වුණා දැන් සමන් භාවනාවෙන් දැනෙන ස්වභාවයන් අර රාශියක් වගේ විදිහට තමයි දැනෙන්නේ කියලා ඒ ස්වභාවය තේරෙනවා. හරි. හැබැයි අර S2 තරම් මේසින් ගන්න බෑ. හොඳයි. නෑ ඇත්තටම ඕක එක එක්කෙනා මත වෙනස් වෙනවා. කියන්නේ ඇත්තටම ඇහෙන් බලනවා කියන එක ලේසි වැඩකුත් නෙමෙයි. දැන් කරන්න පුළුවන් කියලා කිව්වට මොකද ඇහෙන් කරගන්න එකත් පහසු නෑ. මොකද හුඟක් වෙලා දැන් හිතන්න අපි ඇහෙන් ගහක් දිහා බලන් ඉන්නකොට මේ ගසේ වෙනස් වීම එක පැත්තකින් නොතේරෙන්න පුළුවන්. මේක නිකන් දිගට තියෙනවා වගේ හැටෙන්න පුළුවන්. සමහරවිට අපි කනෙන් අහගෙන ඉන්නකොට සද්ද නම් ඔන්න වෙනස් වෙලා යනවා වගේ වැටහෙන්න පුළුවන්. නාසයෙන් දැනෙන ගඳ සුවඳ වුණත් සමහරට වෙනස් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. රස වුණත් වෙනස් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. කයට දැනෙන ස්පර්ශ වුණත් මුලදී සමහරට දිගට දැනෙනවා වගේ දැනෙලා පස්සේ වෙනස් වීමක් දැනෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් භාවනාවක් කරනකොට විපස්සනාවක් වඩනකොට පහසු තැනින් තමයි ඒ නිසා පටන් ගන්නෙ. දැන් උදා උදා හුඟක් වෙලාවට අපි කරන්නේ මේ ස්පර්ශයට මූනිකත්වය දීලා ඒකෙත් වායෝ පොට්ටබ්බ ධාතුව කියලා අපි සාමාන්‍යයෙන් කියන මේ චලනයක් තමයි අපි සාමාන්‍යයෙන් දැනගන්න උත්සාහන්ත වෙන්නේ. එතකොට ආයතනයක් වශයෙන් ගත්තොත් කාය ආයතනය. කාය ආයතනය තමයි අපි ඉස්සරහට ගන්නෙ. කයෙන් පුළුවන් මේ ඒකට ස්පර්ශ වෙන ස්පර්ශයන්ගේ தත්ත්වය තේරුම් ගන්න. එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක් තේරුම් ගන්න. එතන තියෙන දුක්ඛ ලක්ෂණයක් තේරුම් ගන්න. එතන තියෙන අනාත්ම ලක්ෂණයක් තේරුම් ගන්න කියලා තමයි උත්සාහත් වෙන්නේ. හැබැයි ඒක කරගෙන යනකොට ඒ දියුණු වෙන කුසලතාවයන් හරහා එතෙන් දයාගේ හිතේ සතියක් දියුණු වෙනවා එතෙන් දයාගේ හිතේ අපි තුමු සමාධියක් දියුණු වෙනවා සම්පජඤ්ඤයක් දියුණු වෙනවා ප්‍රඥාවක් දියුණු වෙනවා එහෙම යනකොට සමහරට එබේටම ඔන්න තව තව මේ අපි තුමු ඉන්ද්‍රිය ධර්මයන් තීක්ෂණ වෙලා සමහරට දැන් යාගේ ඇහැ නිකන් ප්‍රകൃති ඇහෙන් බලනකොටත් සමහරට ඒවැයෙත් බිනි බිනි යාමක් සමහරට පේන්න පුළුවන් ඇහෙන සද්දවලත් ඒ බඳු ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් දැනෙන්න පුළුවන් ගඳ සුවඳටත් එහෙමයි රසටත් එහෙමයි ස්පර්ශයන්ටත් එහෙමයි. ඒ වගේ අර මුළු භෞතික අපේ ආයතන සම්බන්ධයෙන්ුත් ඒ බඳු අනිත්‍ය ස්වභාවයක් එයාට වැටහෙන්න පුළුවන්. හැබැයි ඉතින් සියලු දෙනාටම එපමණකටම ඒ අන්දමින්ම වැටහිය යුතුයි කියලා නියමයකුත් නැහැ. මොකද දැන් ඔතන දැන් අපි මේ තාමත් කතා කරන්නේ කායානුපස්සනාවනේ. දැන් ඊට පස්සේ කෙනෙක් වේදනාවට දාගන්නවා. වේදනාවන් දැන යා ගැන යා හොඳට විමසලා බලනවා. තව කෙනෙක් ඊළඟ චිත්තානුපස්සනාවට දාගන්නවා. එයා හිත ගැන හොඳට බලනවා. එතකොට මේ හැම දෙයක් කරාම අපිට ත්‍රිලක්ෂණයක් වැටහීම යම් යම් ප්‍රමාණවලින් වෙන්න පුළුවන්. අපි දුව අපිට අවශ්‍ය කරන අවබෝධය අපි දුව 100%ක් නම් යම් කෙනෙක් සමහරට 150ක් මොන්න කය කානුපස්සනාවෙන් අරගත්තා. ඊට පස්සේ තව ටිකක් ඔන්න අපි දුව වේදනානුපස්සනාවෙන් ගත්තා, තව ටිකක් චිත්තානුපස්සනාවෙන් ගත්තා, තව ටිකක් ඔන්න ධම්මානුපස්සනාවෙන් ගත්තා. තවත් කෙනෙක් එහෙම නෙමෙයි. අපි තුන් එයා ඔන්න කායानुපසනාවෙන් ගත්ත 125යි. තව 125ක් ඔන්න වේදනානුපසනාවයි. තව 25ක් ඔන්න චිත්තානුපසනාවයි. තව 25ක් ධම්මානුපසනාවයි. එහෙම ගත්ත වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක් එහෙමත් නැහැ. අපි තුන් කායानुපසනාවෙන් ගත්ත 120යි. වේදනානුපසනාවෙත් අපි තුන් 110යි. චිත්තානුපසනාව ධම්මානුපසනාව ඒකෙන් වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඉතින් ඔන්න වගේ ඒ කියන්නේ අපිට මේ නිශ්චිත වශයෙන් එක රාමුවක් කියන්න බෑ. ඒක පුඩි චත්ත ස්වභාව අනුව වෙනස් වෙනවා. පුජ්‍යලයන්ගේ චරිතය අනුව වෙනස් වෙනවා. ඒගොල්ලෝ එතකොට මේ සතිපට්ඨාන හතරේ යම් යම් ප්‍රමාණ වලින් විවිධ ප්‍රමාණ වලින් තමයි ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ ප්‍රයෝජනෙ ගන්නෙ. ඉතින් ඒකේ වරදක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කොයි පැත්තෙන් හෝ නුවණ දියුණු වීමක්. ඒ නුවණ දියුණු වෙද්දී එතකොට අහවල් එක මම 100%ක් දැක්කේ නැහැ කියලා එහෙම හිතේ මේ දෙගිඩියාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද දැන් වෙනත් දෙයක් කරහා මට ඒ අවබෝධය ඇවිල්ලා තියෙනවා. මම රූප ටික නම දැකලා රූපයන් බිඳීමක් දැක්කේ නැහැ කියලා නැත්නම් ඇහැ අරගෙන ඉඳද්දි මට එළියේ පේන දේවල් වල බිඳි බිඳී යාමක් දැක්කේ නැහැ කියලා ඒකේ ඒක අවාසියක් කියලා සලකන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද ඒ වෙනුවට සමහරවිට තමන් හිත දිහා බලලා මේ හිතේ තියෙන ලක්ෂණ ටික තේරුම් අරගෙන ඒ තුලින් උපාදාන වලින් වළක්ව ගන්න අවබෝධයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. මොකද ඇත්ත වශයෙන්ම පරමාර්ථය වෙන්නේ මේ මුළු පුහුණුවේම පරමාර්ථය වෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. කිසිවක් උපාදාන නොකරමින් හිතේ විමුක්ෂයක්, හිතේ පහළ වෙන නිවීමක්, හිතේ පහළ වෙන නිදහසක්. දැන් අන්න ඔය පරමාර්ථය ඉෂ්ට වෙනවා නම් විවිධ පාරවල් වලින් ඒකට පැමිණියා කියලා ඒකේ වරදක් නැහැ. සාමාන්‍ය ජීවිතයේ ගත කරන ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ භාවනා අරමුණක් හිත ගන්න නැති වෙනවට චිත්තානුපස්සන ස්වභාවයක තමයි යන්නේ. ඔව්. ඔව්. සිතේ ස්වභාවය වෙනස් වෙන එතකොට තරක්කාල රසගිය අවදි වෙලා ආභව වල තිබුණ තත්ත්වෙට තමයි එහෙම යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. හරි. එහෙම වෙන්නේ අර වගේ අරමුණක් අල්ලගෙන එතනින් භාවනා කරන්න වගේ යනකොට තමයි මේ මේ වගේ දේවල් දැනෙන්නේ. හරි. මේකේ වරදක් නැහැ. ඔව්. එහෙමයි ස්වාමීනි. දැන් තවත් දැනෙච්ච දෙයක් ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම දැන් මේ හිත මිදුණා කියලා අපිට වැටහිමක් ඇති වෙනවනේ. හ්ම්. දැන් මේ හිතන විහිිත මිදුණා කියලා දැනෙන ස්වභාවය තවත් වෙලාවක් තියාගන්න නිකන් පුෂ් එකක් වගේ නේද? අවශ්‍යයි. අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නෑ ඒක අවශ්‍යයිනේ. ඒත් ඒකනේ දැන් අද අදත් කියන අපි දැන් කතා කළේ දැන් අපිට තේරෙන්න ඕනේ දැන් අර වයන් උපාදාන නොකරන දැන් හිත නිදහස් වුණා. පස්සේ තේරෙන ඕන ආයිත් ගිහිලා මෙයා ඇලුනා. කියලා ඔන්න Tamanට තේරෙනවා. ආයිත් ගිහිලා ඔන්න පැටලුණා අර තිබිච්ච නිදහස අහිමි වුණා කියලා තේරෙනවා. තවත් හැබැයි දිනු කරනකොට ඔන්න දැන් තේරෙනවා දැන් ඔන්න නිදහස් වුණා. හැබැයි තාමනම් ඇලුන්නේ නැහැ. තාමනම් හොඳට දැන් නිදහස පවත්වගෙන ඉන්නවා. දැන් ඊට පස්සේ මේ බඳු නිදහස පැවැත්වීම සඳහාත් යම් කුසල ඡන්දයක් පහළ වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. එයා ඒක තව ටිකක් දීර්ඝව පවත්වා ගන්න දැන් උත්සාහත් වෙනවා. කියන්නේ අනිත් පැත්තට ඉතින් හිතන්න පුළුවන් ඇයි මේ නිදහස පවත්වන්න බැරි? එතකොට තමයි අන්න අපිට උත්තරේ ලැබෙන්නේ මේ තාම හිතේ තියෙන කෙලෙස් තියෙනවා නැත්නම් ආශ්‍රව අනුසය ධර්මයන් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න කෙලෙස් දැක ගන්න ඒවා තව තව ප්‍රහාණය කරගන්න ආශ්‍රවයන්ගේ අනුසයන්ගේ තියෙන ශක්තිය හීන කරන්න එනම් යම්සේ ස්වභාවයක් යම්සේ ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. එහෙමයි සමහරවිට හොඳයි හොඳයි හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි සල්ලාන්ස. ඔව් තෙරුවන් සරණයි. සල්ලාන්ස අද මට පොඩි කර්ම කාරණා ටිකක් වහන්සේගෙන් අහගන්න ඕන බව සැකස්ම ගැන පොඩ්ඩක්. ඔව්. ප්‍රශ්න හතරක් තියෙනවා. එක පෙළට ඉදිරිපත් කරන්නද ස්වාමීන් වහන්සේ එකක් පස්සෙ එකක් ඉදිරිපත් කරන්නද? අපි එකක් අහලා බලමු නේද? හොඳයි සල්ලාන්ස. මෙමය සමනන්ත අද අද මේ මම කියන පරිණි තත්ත්වේ නොවුනට අතීතේ මම එහෙමම තමයි ඒ නිසා මම එතනින්ම පටන් ගන්නවා. හරි. දැන් අපි උපකල්පනය කරලා කෝච්චියට යනවායි කියලා. ඉඳගෙන ඉන්නකොට රූපයක් දකිනවා හරිම ලස්සන රූපයක් කියලා අපි හිතුවොත් පොළොස්සර බලනවා බලනකොට ඒක ලස්සනයි කියලා හිතෙනවා ඊට පස්සේ ආයෙත් නැවලු ඉස්සර බලන් හිටෙනවා ආයෙත් බලනවා ඉතින් ඔහොම බලනකොට ඒ කුද්දලා හැරිලා බහැර යනවා කියලා හිතුවොත් ආයෙත් වෙලා හරවලක් බලනවා ඔය කාලය තුලදීම පළමුවෙන්ම රූපය හැට ආපාතගත වෙච්ච අවස්ථාවේ ඉඳලා ඒ පුද්ගලයා ගියත් රූප සංඥාව මගේ හිතේ තියෙන තාක් කල්ම බව සැකස්මක් තියෙනවා නේද සංහාසය කියන්නේ එතනදී අර මගේම වේදනාවට දක්වපු තද ඒ වේදනාව විඳින දක්වපු තද ආශාව නිසා මම දිගටම සකස් කරා. හ්ම්. යම් පමණකට සකස් වීමක් තියෙන්න පුළුවන්. එතකොට දැන් ඒ යම් පමණක සකස් වීමක් තිබුණ නිසා මම එකෙන් යම්සේ ආස්වාදයක් ලැබුවා. ඒ ගැන හිතේ විතර්කත් ඉතින් පහළ වෙන්න ඕනේ. සිතුවිලිත් පහළ වෙන්න ඕනේ. එතකොට තමයි ඉතින් හොඳටම වැඩේ යන්නේ. එතකොට තමයි හොඳටම ඉතින් හිත පැටලෙන්නේ. හොඳටම බැහැ ගන්න. හැබැයි ඉතින් දැක්කා දැක්කම ඉතින් නතර වෙලා නම් ලොකු සකස් වීමක් නැහැ. එහෙම නැත්නම් අද වෙනකොට ඒක ඒක ඒ විදිහටම නැහැ නමුත් මහන්සිගේ ගැන පොඩ්ඩක් අනිත් එක සමහරවිට දැන් ඔතනදී දැන් මම ඒ රූපේ දැකලා ආයෙ බලන්න ඕනයි කියලා හිතුනහම ඒ ඇති වෙන්නේ මගේ වේදනාවට තියෙන මගේ කැමැත්ත, ලෝභකම, තණ්හාව ඒමත් නැනේ. එතකොට මම තැම්පත් කරගත්තේ ආත්මවංශ විදිහට තැම්පත් කරගත්තේ ලෝභකම තණ්හාව කියන එක විතරයි. රූප නිමිත්ත සතහන් වෙනා මතකයක් විදියට. මොකද යම් දවසක රූප නිමිත්ත අමතක වෙලා ගියා. ඊට සමානක දැක්කම අර ආර්ධවන්ත නැగిලා කියනවා. හරි. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේට රූප ටික නැත්තම් ඒ අපේ ඇහෙන් කනෙන් නාසයෙන් ආදී ඉන්ද්‍රයන්ගෙන් ගත්ත සංඥා ටිකත් යම් යම් ප්‍රමාණයක් අපේ තැම්පත් වෙනවා. සංඥා අනුසය වශයෙන් ඒ වගේ අර තැම්පත් වීමක් තියෙනවා. ඊට අමතරව අර කිව්වත් වගේ ඒවා ඇසුරු කරද්දී අපි ඒක නැවත නැවත පෝෂණය කරන්නේ යෑම නිසා ඒකෙන් ආස්වාදයක් විඳින්න යෑම නිසා රාග අනුසය පෝෂණය වෙනවා. නැත්නම් ඒකත් එක්ක ගැටෙන්න යෑම නිසා පටිඝ අනුසය පෝෂණය වෙනවා. දැන් අපි රූපවචර ධානය ගැන කතා කරොත් 1 2 3 ලබනකොට එතනදී ධානාංග ඇසුරු කරමින් පවතින නිසා බව සකස් කිරීමක් තියෙනවා කියලා කිව්වා. හතරවෙනි ධානයේදී උපේක්ෂා ඒකාග්‍රතාව සහිතව ගන්නකොට බව සකස්මක් ගැන කියන්න පුළුවන් සෝමනන්ද? නෑ ඇත්තටම ඒ වෙලාවෙදිත් කියනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාන් වහන්සේ කරන යම් දේශනාවන් වලදී <clears throat> දැන් කියනවා ඒ කියන්නේ දැන් ඔය ඒ හතරවෙනි ධ්‍යානයටම දාලාන්නේ කතා කරන්න කෙලින්ම අරූපාවචර ධ්‍යාන. එතකොට දේශනා කරනවා කෙලින් මේ ආකාසනං ඡායතන නිසිතං විඥානං හෝති. නැත්නම් විඥානං ඡායතන නිසිතං විඥානං හෝති. ආකින්චඤ්ඤායතන නිසිතං විඥානං හෝති. නේව සංඥා නාසඤ්ඤායතන නිසිතං විඥානං හෝති. කියලා මේ විඥානයේ පැවැත්මට ඔය දහන ස්වභාවය ප්‍රයෝගී වෙනවා. එතකොට භවසයක් අස්පත් තියෙනවා. ඒ කියන්නේ ඒක ඒක තුල විඥානේ බැහැගෙන ඉන්නේ. ඒක ඇසුරු කරනවා. මේ తত্ত্বය නැත්නම් ඒ ඒ ඒ ධ්‍යාන తත්වයේ තියෙන වේදනාවන් සංඥාවන් මේ යම්සි සංස්කාරයන් මේ සියල්ල දැන් විඥානයේ ඇසුරු කරන මට්ටමක් එතන තියෙනවා. එතකොට භවසකස්මක් තියෙනවා. එතකොට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත කියද්දිත් එතන භවසකස්මක් කියන පුළුවන්. තියෙන්න පුළුවන්. ඔව්. මොකද එතන ඇබ්සෝබ් වෙලානේ. දැන් හිත දැඩි වශයෙන් ප්‍රබල වශයෙන් එතනට බැහැගෙනනේ තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් ගැඹුරු සමාධිවල අනිවාර්යෙන් ඔන්නේ බැහැ ගැනීම තියෙනවා. ඒතර බැහැගත්ta කියන්නේ එතන උපාදාන මට්ටමක්. සමහරවිට එතනදී එතන ඒ කුංචි සුඛය ආස්වාද කිරීම දෙතන භවතකමක් කියලා හිතන්නේ උපේක්ෂාවම සමහරට ඒක තමයි. එතන තියෙන උපේක්ෂාවම ආස්වාද කරගන්නත් ඉඩ තියෙනවා. දැන් ඕක ඇත්තනම දැන් ආනන්ද සප්පාය සූත්‍රයේදී කතා කරනවානේ. දැන් ආනන්ද සප්පාය සූත්‍රෙදිත් බුදුරජාන් වහන්සේගෙන් අහනවානේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ තරම් අපිට විපස්සනාව හරහා ගිහිල්ලත් ඒ එන తত্ত্বය උපාදාන මේ මේ එහෙම තත්ත්වෙන් තත්ත්වයක් වඩන හැමෝම රහත් වෙනවද කියලා අහුවාම බුදුහාමුදුරු කියනවා නැහැ කියලා. ඇයි කියලා අහුවාම කියනවා මේ ඒ ඇතිවන උපේක්ෂාව උපාදාන කරනවා කියලා. මතකයි නේද? මේ ආනිසප්පාය සූත්‍රයේ අහන ප්‍රශ්නේ නේද? ඒක ඒක උනේ ලියලක් දුන්නේ. ඉතින් එතකොට මේ ඒකෙදි ඉතින් බුදුහාඳුර කියන්නේ නෑ මේ විපස්සනාවේදී එන ඒ උපේක්ෂාව පවා අපේ හිත උපාදාන කරන්න පුළුවන්. ඉතින් එතකොටත් ඔන්න ගිහිල්ලා වෙන තැනක ආයෙත් උපදිනවා. ඉතින් සූක්ෂම මට්ටමක උපදින අරෝපාවචර මට්ටමක උපදිනවා කියලා බුදුහාඳුර කියන. ඒ නිසා මේ කියන්නේ හිත කරන උපාදානයේ ඇත්තටම ඒකේ මේ මේ රුපියල්ද ඩොලර්ද කියලා නෑ. ඔක්කොම ඉතින් උපාදාන කරන්න තමයි යාගේ ලෑස්තිය. හරි දැන් අපි S2 වහගෙන ඉන්න පරිණාමයක් ගැන මේ කතා කරන්නේ S2 අරගෙන ඉන්න තැනක් ගැන. දැන් වහන්සේ කිව්වා එතනදී අර රූපාවචර ධ්‍යාන හතරම ගැන. එතනදී විඥානංචායතනයක් නේව සංඥාන සංඥායතනයක් කියලා නම් පැහැදිලි. එතකොට විඥානංචායතනයක් ආකින්චඤ්ඤායතනයත් ඒ කියන්නේ පිය විදිය තුළ ඉන්නකොට අපිට එතෙන්ට යන්න පුළුවන් නම් එතනත් බව පැරිස්මක් කියන සාහනහක ඒ කියන්නේ අපි එදිනදා කරන කාර්ය තුළ නැවතිල්ල නැවතුනහම මොහොතක ඉන්නීරියව තුළ අපිට යන්න අසුරු කරන්න පුළුවන් ඔය දෙක පොඩ්ඩක් එතකොට ඒ ඒතරම ඔන්න ඔය ඔබඳෝ ඒ කියන්නේ ඕනම මට්ටමකදී හිත කෙනෙක් පුජ්‍යලයක් සකස් කිරීම හෝ ඒ තුල බැහැගෙන ඒක අභිනන්දනය කිරීමක් නැත්නම් ඒකෙන් ආස්වාදයක් ලැබීම හෝ කියන ওই පැති තමයි ඔක්කොම කපා හරින්නේ අර අතම්මේතාවයේ තුලින්. ඒ කියන්නේ අපි එන්න පුළුවන්. දැන් ඔය කියන මට්ටම් වලට සමහර විට කෙනෙක් සමත භාවනාව හරහා එන්නත් පුළුවන්. සමහර විට කෙනෙක් විපස්සනාව හරහා එන්නත් පුළුවන්. හැබැයි ආවට පස්සේ බුදුහාඳුරෝ මතක් කරනවා ඔය එකකවත් läග ගන්න යන්න එපා. ඒ එකක්වත් මූලික කරගෙන කෙනෙක් හදන්න යන්න එපා. මමෙක් හදන්න යන්න එපා. එය බවටපත් වෙන්න යන්න එපා. එතනින් සහන් වෙන්නේ මොකද්ද මේ අතම්මේතාවය. ඒක දැන් අපි හිතන්න දැන් මොකක්ද දැන් හිතේ සමාධියක් තියෙනවා. අපි දැන් ඕක වෙනවා. එය බවට මමපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ ආයි තම්මේතාවයක්. බුදුහාඳුනෝ කියන්නේ ඕක ඔහෙ තීද්දෙන් ඔයා ඉන්න කරබාගෙන. වාගේ පැත්ත බලන්න නායින. හිත නිකන් සැහැල්ලුවෙන් තියාගන්න. ඕක අසර රිංග ගන්න යන්න එපා. ඕකට වැද ගන්න යන්න එපා. ඕකට බැහැ ගන්න යන්න එපා. ඒතර මේ හැම එකකින්වත් මේ කිසිම එකකින්වත් මේ අර ආරෝපණය වීමක් හඳුන් තමන්ව ඒ තුලින් හඳුන්වාලීමක් එය බවටපත් වීමක් කරන්න එපා කියන එක තමයි කියන්නේ. අපි අර මීට කලින් සලායතන විභංග සූත්‍රයේදී ඔය කාරණේ මතක් කළා. දැන් අර ටික ටික යම්සි කෙනෙක් අපි හිතමු දහම ප්‍රගුණ කරලා අර දැන් උපේක්ෂාවට එනකොට මතක ඇති දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපේක්ෂාවේ පැති දෙකක්. එකක් තමයි උපේක්ඛා නානත්තා නානත්ත සිතා අනිත් එක තමයි උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. ඒ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියන එකේදී ඉන්න මම මේකත් චුට්ටක් පෙන්වන්නම්. එතකොට මේ වඩා පැහැදිලි මේ උත්තරේ දැන් මේ ධාතු සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රයේදී දැන් ওই විදිහට විස්තර කරලා ඇවිල්ලා මේ සොම්නස උපේක්ෂා කියන එක අත්හැරලා දාලා ඔන්න මේ මේකෙත් උපේක්ෂා කියන එක විතරක් ගන්න කියනවා. ඒකාවට පස්සේ උන දෙකකට දෙකකට බෙදලා පෙන්නනවා. උපේක්ඛා නානත්ත්‍සිතා උපේක්ඛා ඒකත්ත්‍සිතා. දැන් මේ උපේක්ඛා ඒකත්වසිතා කියන එක තමයි දැන් මේ කතා කළේ. එතන තමයි ඔය කියන අරූපාවචර ධානා මට්ටම් තියෙන්නේ. කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ආකාසානංචායතන මට්ටම, විඥානංචායතන මට්ටම, ආකින්චඤ්ඤායතන මට්ටම, නේව සංඥානා සංඥායතන මට්ටම. මේ උපේක්ඛා ඒකත්තා ඒකත්වසිතා. ඉතින් ඔය తত্ত্বයවත් කෙනෙක් කරගන්න යන්න එපා, මමෙක් කරගන්න යන්න එපා, ඕකාසර රිංග ගන්න යන්න එපා. එය බවටපත් වෙන්න එපා. ඒක ගැන උපාදානයක් තියාගන්න එපා. ආසාවක් තියාගන්න එපා කියන එක තමයි මෙන්න මේ අතම්මේතාවයෙන් කියන්නේ. ඒ අතම්මේතාවය කියන අතිශය ප්‍රබල ඉගැන්වීම තුළින් තමයි මේ සියුම් தত্ত্ব තව පවා කපා හරින්නේ. ඔව් ඔව්. ඒකත් පස්සේ එතන ඒ කියන්නේ එතනදී හිත බලනකොට උපාදානය නොකර ඉන්නවනම් ඒක ගැටලුවක් නෑනේ ස්වාමීන් වහන්සේ. ඔව් එහෙම ගැටලුවක් නෑ. ඒතකොට ඒතකොට නිකන් එකාතකින් නිකන් අර ආයාස කර ගතියක් තියෙන්න බෑ සැහැල්ලුවෙන් නිකන් හිත කොහෙවත් පිහිටන් නැතුව තිබීමක් තමයි ඉතින් ගැන තමයි කියන්න වෙන්නේ නේද? එහෙමයි සමහරවිට මොකද එතනදී මේ ආයාස ගතියක් නැහැ. මොකද හිතේ මං හිතන්නේ අර දැන් අපේ හිත මතකයක් විදිහට සනිටුවා වුණාම ඒක નિરાයාසයෙන්ම එන ගතියක් තියෙනවා. හරි. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ ඒ හිතට යන්න ඕනේ කියලා මම හිතනවා කියන එකම නෙවෙයි. හරි. නමුත් හැබැයි ඒ හිත වෙහෙසකාරී අඩුයි කියන හැඟීමක් නම් එතන තියෙනවා. ඒ කියන්නේ එච්චරම තමයි කියන්නේ ඒ කියන්නේ හරි සැහැල්ලුයි වෙහෙසක් නැහැ මට කියන හැඟීම නම් තියෙනවා. ඒතන මම දන්නේ ඒකත් උපාදානය කරනවා කියලා ඒක නම් තාම අල්ල ගන්න බෑ. හරි. මේ ඒතර ගැටලුවක් නැහැ ස්වාමීන් නෑ ඒක තමයි. අපි ඔය தත්ත්වයන් ඇසුරු කරනකොට සමහර විට අපේ හිතේ තියෙන යම්සි උපාදානයක් තියෙනවා නම් ඒක ප්‍රකට වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි ප්‍රබලව අපිටම අපි ගාව යම් පමණක සියුම් උපාදානයක් තියෙනවා. අපිට හැබැයි ඒක තාම ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි අපි ඒ தত্ত্বය ටික කාලයක් ඇසුරු කරනකොට හැබැයි තේරෙනවා මෙතන මේ දැන් ඔන්න හිත තව තව මේ සියුම් වුණා, සතිය දියුණු වුණා, තියුණු වුණා. ඔන්න එතකොට තේරෙනවා මෙතනත් නිකන් යම්සි උපාදානයක් තියෙනවා. මෙතනත් නිකන් ගොරෝසු ගතියක් තියෙනවා. ඊට වඩා නරකද මේකත් නිකන් අත්හැරලා දැම්මා. ඊටත් වඩා සැහැල්ලු වුණා කියලා අර ඒ කියන්නේ මෙය නිසා මෙය දුරු කරව කියන දැන් ඔය මෙතනක් තියෙන්නේ. ඒ කියන්නේ අර සොම්නස කියන එක දැන් අර ගෘහාශ්‍රිත සොම්නස අපි දුරු කළා දානවා නෙක්ඛම්මසිත සොම්නසකින්. දැන් මෙතනත් අපි කිව්වොත් අපි සොම්නස කියන එකත් ටිකක් ගොරෝසුයි කියලා තේරලා වුණා. දැන් ඒකත් අත්හැරලා දාලා උපේක්ෂාවට වෙලා ඉන්නවා. දැන් මේ කතා කරන්නේ හරි සියුම් පැතිනේ. අපේ අපේ හිතේ ඒ මේ සොම්නස පවා කියන එක බුදුහාඳුර පෙන්නනවා. ඇතම් වෙලාවට Taman තේරුම් ගන්නවා මේකත් ටිකක් ගොරෝසුයි. ඊට වඩා හොඳයි සියුම්ව උපේක්ෂා මට්ටමේම තියන් ඉන්න එක. කියලා එතකොට අර සාපේක්ෂව තමයි තේරුම් ගන්නෙ. ඉදිරියට යනකොට ඒ ඉදිරියට යෑමේදී තේරෙන්න ඕනේ ආ දැන් අර කලින්ට හිටිය තැනට වඩා මෙතන හොඳයි. මෙතන එච්චර ගොරෝසු නෑ. දැන් මෙතන ටික කාලයක් ඉන්නකොට දැන නෑ මෙතනත් ටිකක් ගොරෝසුයි. මීටත් වඩා සියුම් කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අර පියවරෙන් පියවර ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යෑමක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. එහෙමයි සාමාන්‍යයෙන් පළවෙනි එක දැන් වහන්සේගේ ඔබගේ උත්තරයේදී යම් ප්‍රමාණයක කියවන නමුත් මම ඒකත් අහන්න. ඒක ඇත්තට මම හිතුවේ ශුන්‍යතාවය අපිට විඥානය ගැන සංහස එතනදී මම හිතන්නේ නෑ සංහස එතන නම් මේ අර මම කියලා දාන තැනක්වත් එහෙම කියලා නැහැ. ඒ කියන්නේ හැම තිස්සෙම හිතේ පවතින ඒ தත්ත්වය කියලා කියන්නේ නැහැ මම. ඒකත් මම වැරදි. බොහෝ විට එතන ඇසුරු කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපරිත්‍ය විඥානය එතනත් අර ඒක දැක එකම දේ අර වෙහෙස නැහැ කියන එක විතරයි එතනක් තියෙන්නේ. එතනදී භවසකස්මක් ගැන කියන්න බෑ නේද සෝමනා? කියන්න බෑ. ඒ කියන්නේ අපදිට්ඨිත මට්ටමකදී භවසකස්මක් කියන්න බෑ. කොහොමත් ඒ කියන්නේ හිත පිහිටලා තියෙන්න ඕනේ භවසකස්මක් ගැන කියන්න නම්. ඒ කියන්නේ හිත මොකට හරි බැහැගෙන තියෙන්න ඕනේ. එය බවට පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ තුල යම්කිසි තණ්හාවක් ඉදලා තියෙන්න ඕනේ. එහෙමනම් ඉතින් භව සකස්මත් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම නැත්තම් ඉතින් දැන් කොහොමත් හිත පිහිටපො නැති තත්වෙන්නේ පුළුවන් තරම් පවත්වන්නේ කියලා කියන්නේ. අපතිතිත තත්වෙන්නේ පවත්වන්න කියලා කියන්නේ. ඒතොර ඒ බඳු මට්ටමකදී අපිට භව සකස්මක් ගැන කියන්න බෑ. කොහොමත් ඒක කරනවා සම්මාන දෙවි හැන්දයක්. හොඳයි. හොඳයි. කරුණාවට අනුකම්පාවට තව පොඩි නිවැරදි කිරීමකුත් මට කරන්න තියෙනවා. අනේ සම්මාස මට වෙන්න ඕන එකට නම් මොකද මම මේ ගිය සතියේ කලින් සතියේ ගැන කියන්න කියලා හිටිය කොහමරි අර මම පොඩි හිතාගෙන ගිහ සමාජ වහන්සේට මාසකදී ඒ හිතේ අලංකාරයේ විස්තරකම හින්දේ කවදක වෙලා ගියා. ඉතින් මේ සමනසම ගොඩක් වෙලෙට මම අරහත්ිත අරහත්ිත කියලා කතා කරාට මේ සියලුම සංයෝජන ධර්ම දුරු කරපු ඒ භූමිය ගැන මට කතා කරන එක සාධාරණ නැහැ ඒක මම හිතුව දන්නවා. අර භාෂාවේ අවශ්‍යතාවය නිසා මහන්සිත් එක්ක එහෙම කතා කරන්නේ. ඉතින් ඒක ගැන ඔව් ඒක ගැන සමාවෙන්න ඕයි. ඒක ගැන මට දැනෙන විදිහ තමයි හැබැයි අරහත් හිතේ සේයාවන ඡායාව සෙමනල්ලි වෙනස් නැත්තම් ප්‍රතිබිම්බය අපේ හිතවලට වැටෙමින් පවතිනවා වැටිලා කියන හැඟීමෙන් තමයි එහෙම කතා කරේ. නමුත් ඒක අරහත් හිත නෙවෙයි. අරහත් හිත මම හිතනවා අපි දකින්න හිතවලට වඩා ගොඩක් සුපුම ඇති කියලා. ඉතින් සමා වෙන්න ඕන වරදක් වුණා නම් ස්වාමීන් වහන්සේට නිවැරදි කිරීමක් කරනවා. හොඳයි හොඳයි. ඉතින් ඒක තමයි මටත් කියන්න තියෙන්නේ. මමත් මේ විස්තර කරාට මමත් මේ රහත් වෙලා නෙමෙයි මේ <laughs> තියෙන දැනුමින් තමයි ඉතින් පුළුවන් තරම් ඉතින් මේවා තව තව තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ. ඉතින් අපේ ටික ටික ඉතින් අපේ තියෙන දුර්වලතා දුරු කරගනිමින් තව තව නුවණ දියුණු කරගනිමින් ඉදිරියට යන්න තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනාත් සුභාස ගොඩාක් සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් තේරුම් ස්වාමීනාත් සුභාසට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හොඳයි. තේරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස මේ මගේ එක ගැටලුවකට නම් ඉතල ප්‍රශ්නේ උත්තරේ හම්බ වුණා. දැන් අපි හිත අනිශ්චිතව තියාගන්නවා නම් මේක මේ මේ මේ ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් එහෙම බැලීමක් කරන්න අවශ්‍ය නැහැ නේද ස්වාමීන් වහන්සේ? එහෙමද? නෑ, ඒ කියන්නේ ඇත්තටම දැන් ඕවා <clears throat> යම් පමණකට කිරීම නිසා තමයි හිත අනිශ්චිත වෙන්නේ. දැන් අනිශ්චිත වුණාට පස්සේ අපි එතෙන්දී කල්පනා කරන්න අවශ්‍ය නැහැ මේ අරකයි මේකයි කල්පනා කර කර ඉඳීමක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහෙන් හරි අපේ වැඩේ කරගෙන තියෙනවා යම් පමණකට අපිටම අපි ධාතු මනසිකාරයක් වැඩුවේ. ඉතින් ඒකට කායानुපසනාවක් තමයි වැඩුවේ. ඒ හරහා ඔන්න හිත නිදහස් වුණා. නිදහස් වුණාට පස්සේ යාට විවේකයෙන් ඉන්න දෙන්න. මොකක්වත්ම හිතන්න යන්න එපා. එහෙම ඔව් තවඩක් ඉන්න. ඊට පස්සේ අපිටම දැන් අපි වේදනානුපසනාවක් වැඩුවේ. වේදනානුපසනාවක් වඩද්දී ඔන්න හිත නිදහස් වුණා. විවේකයෙන් ඉන්න දෙන්න. ආයෙත් මේකට ආවේ අරකින් මේකෙන් කියලා මොකක්වත් එහෙම කල්පනා කරන්න යන්න එපා. පුළුවන් තරම් විවේකයෙන් ඉන්න දෙන්න. ඔන්න يعني විවේකය වඩන්නයි තියෙන්නේ හිත නිදහස් වුණා නම්. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මට එහෙම ආයතන වලින් කියලා එහෙම බාධාවක් එන්නේ එන්නේ සිතිවිලි වලින් ස්වාමීන් වහන්සේ ඉතින් සිතිවිලි ඇවිල්ලා යනවා. හරි. වෙලාවකට අනිශ්චිත ස්වභාවය ඇවිල්ලා යනවා. ඒක නිකන් ඒක හේතුඵල ධර්මයක් නිසා වෙන දෙයක් වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඉතින් ඔක්කොම ඉතින් හේතුඵල ධර්ම කියලා කියන්න පුළුවන්. කෙසේ නමුත් අර දැන් අර ආයෙ හිත ගිහිල්ලා ඇල්ලුවාම ආයෙමත් හිත ගිහිල්ලා ඇල්ලුවාම සතියෙන් පෙන්ලා දෙන්නයි තියෙන්නේ. සතියෙන් පෙන්ලා දේවි. ඊට පස්සේ ඉතින් ආයෙත් නිදහස් කරගන්නයි අවශ්‍යයි. කරන්න කියලා උත්සාහ කරන්නේ නැහැ. පවතින කාලයක් පාසල එක නැති වෙලා යනවා. එහෙමයි. ආ. හැබැයි දේවල් වල පැටලෙනකොට ස්වාමීන් වහන්සේ දැන් මම උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ මේ දැන් මගේ ගෙදර උදව්වට ඉන්න කෙනා මම බලාපොරොත්තු විදිහටම දේවල් වෙන්නේ නැහැ අපින්. එතකොට ස්වාමීන් වහන්සේ මම දිගින් දිගටම කිසිම හේතුවක් දෙයක් කොච්චර හොඳට වැඩ කරා කිසිම හේතුවක් නැතුව පොඩි දෙයක් අල්ලගෙන මගේ හිත ඉරිටබල් වෙනවා වගේ මට දැනෙනවා. හරි. එතන මේ එතනදී ඒ කියන්නේ දැන් මට මේ ගෙදර ඉන්නකොට තමයි යෝග වෙන්නේ. වැඩට ගියපුවාම අනේ මේ මිනිස්සයා මෙච්චර මෙච්චර කරලා දෙනවා මේක මෙහෙම හොඳට හදලා දෙනවා හැමදේම කරලා දෙනවනේ. එහෙම හිතෙනවා. දැන් මෙයා එක එක විදිහට මම ඊපස්සේ හිතලා බලනවා මෙයා මගේ අම්මා වුණා නම් අයි මම ආරාමෙන් ඉන්නවා ලොකුම හිමිකන් කියලා නම් එහෙම කියලා හිතනවා. ඒ මොන හේතුවක් ස්වාමීන් වහන්සේ මට ඔස්සියට යනකොට මේ පොඩි දෙයක් නිකන් උල්කුඩු චුට්ටක් පැටලා තිබුණත් හරි ගානක් වහලා තිබුණත් නැත්නම් හරි හැමතිස්සෙම ඒක මට ඒ චුට්ටක් ඒක ඉරිටබල් වෙන ගතියක් තියෙනවා හරි හරි වෙන්න පුළුවන් වෙන්න පුළුවන් මොකද ඒ කියන්නේ දැන් අපේ අපේ හිත අපේ හිත පුරුදුලා තින්නේ මොහොම තමයි සාමාන්‍යයෙන් අපේ වැරදිත් පේනවා අපේ හිතට අනුන්ගේ වැරදිත් පේනවා ඉතින් එතකොට තාමත් ඉතින් අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන එතන එයා ඉන්නවා මෙතන මම ඉන්නවා කියලා අපි මේ සම්මුතිය තුළ තාමත් අපි ජීවත් වෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ඔය වගේ අපේ හිත ඇතුලේ යම්කිසි මේ නොරුස්නා ගතියක් පහළ වෙන්න පුළුවන්. ඉතින් අපි අපි ඒවා තමයි පොඩ පොඩ දුරු කරගන්න අවශ්‍ය. ඒ කියන්නේ අපි ඒ ඒ ඒ දේ දකින්නත් ඕනේ. මෙහෙම තාමත් නොරුස්නා ගති පහළ වෙනවා. මෙයා ගැන 아무තු නිරන්තරයෙන් මාක් හරි මේ ඍණ ආකල්පයක් මගේ හිතේ තියෙනවා කියලා නිකන් අර මේ ඒක අපි තුලම දැක ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා මේ මම මේ අනවශ්‍ය දෙයක් මේ හිතට තාම කරගන්නේ. දැන් හිතන්න මෙහෙම දැන් ඕකෙන් තොරනම් අපේ හිතනේ පිරිසුදු. හිතන්න අපේ අපේ හිත අපේ හිත නිකන් බොහොම පිරිසුදු සුදු පාට වස්ත්‍රයක් නම් අපි මේ පිරිසුදු බව පවත්වන්නේ නැතිව අපි ඒකට නිකන් වර්ණ ගැන්වීමක් කරනවා. යම්ස කෙනෙක් පිළිබඳ ආකල්පයක් පාවිච්චි කළා අන්න අපිට මේක නිකන් වර්ණ ගන්නනවා. ඉතින් ඒක අවශ්‍ය නැහැ. ඉතින් අපිට පුළුවන් නම් එහෙම වර්ණ ගන්නවන් නැතිව අපේ හිතේ ඒ තියෙන මධ්‍යස්ත භාවය, අපේ හිතේ තියෙන පිරිසුදු භාවය පවත්වන්න පුළුවන් නම් ඉතින් වටිනවා. ඉතින් ඒවා තමයි ඉතින් يعني මේ මේ දේවල් ප්‍රායෝගිකව මුහුණ දෙමින් අපේ හිතට සිද්ධ වෙන මේ පුංචි පුංචි විකෘතීන් තේරුම් ගනිමින් ඒ වර්ණ ගැන්වීම් තේරුම් ගනිමින් ඒවයෙන් හිත වළක්ව ගන්න අපි උත්සාහත් වෙන්න තමයි තියෙන්නේ. දැන් අපිට ඉස්සර එහෙම නෙමෙයි උනේ. දැන් චොට්ටක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. අපිට ඉස්සර එහෙම නෙමෙයි උනේ. අපේ හිතේ ඇතුලේ මෙන්න මේ ඉරිටේෂන් එක ඇවිල්ලා මේ නිකන් නොරුස්නා ගතිය පහළ වෙලා ඒකෙන් කේන්තියකුත් ගිහිල්ලා අපි යාටත් බැනලා. ඔන්න වෙන දවසක අපිට මතක් වෙනවා අපරාධේ මම මේ කලබල වුණා. ඒ මනුස්සයාට මම බැන්නා. අපිට එහෙමනේ කලින් තිබුණේ. දැන් එහෙම නෑ. ඒ ඒකත් එතෙන්ට යන්නේ නැතිව හැබැයි තාමත් අපේ හිත ඇතුලේ පුංචි නොරුස්නා ගතියක් පහළ වෙනවා කියන එක අපි දකිනවා. ඒක හොඳයි. එතනත් අකුසල් සිත් එහෙමම කියන්න බෑ. එහෙමම කියන්න බෑ. මොකද තාම චේතනාපූර්වකව ලොකුවට ක්‍රියාත්මක වීමක් උනේ නැහනේ. හැබැයි හිත ඇතුලේ දැවිල්ලක් තියෙනවා. ඒක Taman තේරුම් ගත්තම හරි. ලොකුවට ලොකු අන්න හරි. එතකොට තාම කියන්න බෑ. ඔව්. කියන්නේ. කියන්නේ වෙනදක මම දවස් දෙක තුන එකම අල්ලගෙන ඉන්න එක එකක් මට රිකවර් වෙනවා. හරි. හැබැයි ඔව්. කමක් නෑ. නෑ ඒකම ඒ ඒ හරි. නෑ ඒව හරි ආවේ. දැන් එහෙම ටික ටික තමයි ඉතින් අපි මේ වගේ පිරිසුදු වෙන්න අවශ්‍ය. තාම දැන් හැබැයි ඒක දැක දැක සිද්ධ වෙන්නේ. දැන් කියන්නේ සතිය දැන් තියෙනවා, Tamanට තේරෙනවා. මේක හැබැයි එන ආවේගය තාම අපිට නවත්ත ගන්න බෑ. පාලනය කරගන්න බෑ. අපි ඉතින් කියලා දානවා. ඊට පස්සේ පස්සේ ඕක තව දිනු වෙන දිනු වෙන්න එහෙම ආවේගය එනවා හැබැයි පාලනය කරගන්න පුළුවන්. දැන් ඉතින් කියන්නේ නැතුව ඉන්නවා. තවත් කාලයක් යනකොට එච්චර ආවේගයක් මට්ටමට මේක වැඩෙන්නේ නැහැ. නිකන් සිතුවේලි මට්ටමකින් නැත්තම් පුංචි අනුරුස්නා ගතියකින් මේක නිකන් ෂේ වෙලා යනවා. අපිව ලොකුවට දවන මට්ටමකට එන්නේ නැහැ. ඔය වගේ ඉතින් අර පොඩ පොඩ තමයි මේ අඩු වෙලා යන්න තියෙන්නේ. ඔව් ඉස්සර දැන් වෙන මට එහෙම නුරුස්නා සාමාන්‍යයෙන් ගොඩක් දවසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඒ මට අන්තිම ඒ කියන්නේ මට සමහරක් වෙලාවට එහෙම එනකොට ආනාපානෙට වගේ හිත ගන්න පුළුවන්කම තිබුණා. හරි. හැබැයි දැන් එහෙම ගන්න ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒක මට ඉස්සර නම් හිතුණා එහෙම මට එන එකේ මට තරහ යන්නේ නේ කියලා නිසා මට ඇත්තම හොදක් තමයි උනේ කියලා. මේකත් එහෙමම දෙයක් වෙන්න ඇති නේද ස්වාමීන් මෙතෙන්දී ඒ ආනාපානයට හිත ගන්නවා වෙනුවට කෙලින්ම ඔය නොරුස්නා ගතියට හිත තියන්න පුළුවන් ඒක කෙලින්ම ඒකත් එක්කම බලන්න පුළුවන් නම් වටිනවා. අන්න හරි. ඒ ඒක ඇවිල්ලා නැතිලා යන හැටි බලන්න ඊළඟට අපිම හිත ඇතුලෙන් මේ කරන සංස්කරණය දිහා බලන්න හිත ඇතුලේ අපේ එයා ගැන තියෙන ආකල්පය දිහා බලන්න. ඒ වගේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් නම් එතන අපි තව ටිකක් ගැඹුරකට යත හැකියි. ස්වාමීන් වහන්සේගෙමයි. තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි අපි වඩන්නේ ආනාපාන සති භාවනාව ඔස්සේ ගිහිල්ලානේ මේ විත්තින් ස්වාමීන් වහන්සේ. සතර සතිපට්ඨානය විදිහට කෙනෙක් වඩනකොට එයා හතරම බලනවද ස්වාමීන් වහන්සේ? දැන් ආනාපාන සතියනොත් හතරම වඩන්න පුළුවන්. අපි ආනාපාන සති සූත්‍රයේදී ඔව් ආනාපාන සති සූත්‍රයේදී ඒක තමයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ ආනාපාන සතිය හරහාමත් සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. හැබැයි වෙන වෙන ක්‍රම හරහාත් සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. ඒ නිසා ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් එතකොට මේ ආනාපාන සතිය හරහාම ආවත් එයාට හැමතිස්සෙම කායानुපසනාව ඉන්න අවශ්‍ය නැහැ. එයාට ඕන නම් වේදනානුපසනාව කොටසට යත හැකි. ඊට පස්සේ චිත්තානුපසනාවට ධම්මානුපසනාවට යන්න පුළුවන්. يعني ඒකේ යම්කිසි පුහුණුවක් ලැබුවාට පස්සේ හතරෙම හතරෙන්ම ප්‍රයෝජන ගන්නයි කියලා කිසි වරදක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඔය මුලින් ඉඳලම දැන් ඔය යුගනන්ද සමත පොනික විපස්සනා කීකේ විපස්සනාවෙන් පටන් ගන්නවා කියලා අනේකේදී ඒකයි මට දැනගන්න ඕනේ ආයේ මුලින් ඉඳලම ඒ හතරම වඩන සමහරක් මට හම්බ වෙන කට්ටිය දැන් මුලින් ඉඳලම සිත් විලිදියා බලන කට්ටිය එහෙම ඉන්නවා ස්වාමීන් වහන්සේ එතකොට ඒක ගැන පැහැදිලි. ඒක මුලින් ඉඳලා මේගොල්ලෝ විපස්සනා කරනවා ස්වාමීන් වහන්සේ එහෙම කියන්නත් අමාරුයි. ඒ කියන්නේ දැන් හිත දිහා බලනවා කියලා ගිහිල්ලා සමහරට ඒවට අහු වෙනවා නම් නිවරදිව ඒකත් ඒකෙන් බැහැර වෙලා ඒක බලන්න පුළුවන් කමක් තාම නැත්තම් ඉතින් ඒ තරම්ම සාර්ථක නෑ. දැන් හුඟක් වෙලාවට අපිට ඒ කියන්නේ ඔය දෙයක් දිහා ඒ දෙයට අහු නැතිව බොහොම මධ්‍යස්තව බලන්න පුළුවන් කුසලතාවය තමයි ඇත්තටම අපි කායන පසනාවකින් පොඩ පොඩ හදලා ගන්නේ. දැන් හිතන්න අපි කයට හුස්ම ගන්න ඉඩ දීලා කයෙන් පැත්තකට වෙලානේ අපි බලන්නේ. ඒතර උතන පුහුණුවක් තියෙනවානේ. අපිට මුලදී ඒකවත් කරගන්න බෑනේ. අපේ ආනාපාන සතිය වඩන්න ගිහලා ඔන්න අපිට හුස්මත් පැටලෙනවා. ඊට පස්සේ හයියෙන් හුස්ම ගන්න හදනවා. හුස්ම හිර වෙනවා. ප්‍රශ්න ගොඩයි. පස්සේ තමයි යෝගාවචරය තේරුම් ගන්නේ නෑ මෙච්චර දඟලන්න ඕනේ නැහැ. මේ හුස්ම ගන්න එක ස්වාභාවිකව වෙන්න ඉඩ දීලා මට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්නයි තියෙන්නේ කියලා ඔන්න ඔය සමබරතාවය හදාගන්නවා. ඉතින් එතකොට තමයි යා තේරුම් ගන්නේ මෙන්න මේ බඳු යම්සි සංසිද්ධියක් තියෙනවා ඒකට වෙන්න ඉඩ හැරලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා මධ්‍යස්ථව නිරීක්ෂණය කරන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා අන්නයා ඒ අත්දැකීම ලබනවා ඒ පුහුණුව ලබනවා ඊට පස්සේ ඔන්න වේදනානුපසනාවටත් ඒක දානවා අපි තුමු කයේ කොහේ හරි වේදනාවක් පහළ වෙලා තියෙනවා හැබැයි ඒක මම මගේ කරගන්න යන්නේ නැතුව ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව ඒකට වෙන්න ඉඩ දීලා නැත්නම් ඒකට තියෙන්න ඉඩ දීලා ඒකෙන් බැහැර වෙලා බලනවා දැන් ඕක චිත්තානුපසනාවට දානකොට දැන් සිතුවිලි එනවා ඒ සිතුවිලිත් මගේ නෙමෙයි. ඒ සිතුවිලි කියන්නේත් මම නෙමෙයි. මේකයිලා හුදෙක් සිතුවිලි කියලා අන්න අර කලින් කලා වගේම ඒවැයෙන් බැහැර වෙලා ඒක දිහා බලනවා. ඔන්න ඔය දේ කරගන්න පුළුවන් නම් සාර්ථකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ඒ අනිශ්චිත කියලා එකක් එකක් අපි ඒක එක වෙනම තියෙනවා අපි වෙනම ඉන්නවා වගේ එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඔව් එහෙමත් එහෙම හැබැයි තැනක් කියන්න නම් බෑ. දෙයක් කියන්නත් බෑ. අනිශ්චිත අනිශ්චිත බව එකක්කේ මම වන එකක්ක කියලා එහෙම කියන්නත් බෑ ඉතින්. කියන්නේ කිසිවක් කිසිවක් ඇසුරු නොකිරීමක් නේ මේ කතා කරන්නේ. නිකන් ඒක අත්දකින්න බවක් තාම Tamanට දැනෙන්න පුළුවන්. අත්දකින්න කෙනෙක් වුණත් සමානට Tamanට හිතෙන්න පුළුවන්. නමුත් අත්දකින්න දෙයක් තියෙනවා කියලා කියන්න බෑ. දෙයක් කියලා කියන්නේ කියන්නේ තැනක් හෝ තැනක් හෝ දෙයක් හෝ වශයෙන් ප්‍රබල වශයෙන් කියන්න බෑ නිකන් හිත හිත කොහෙවත් නොපිහිටි තත්වයක් කියලා තමයි හිත මොකක්වත් ඇසුරු නොකරන තත්වයක් තමයි තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ තාම එක ගැටලුවක් තියෙනවා ස්වාමින්වහන්සේ දැන් ඔය උපේක්ෂාව අර ඉතින් අර ප්‍රශ්නයක් ඇහුවේ ඒක උපේක්ෂාව කිසිත් එක්කෙනෙක් කවුරු හරි දැන් ඒ මරුණොත් ඒ මොකක්ද භාවයක් ගැන විස්තර කරේ ස්වාමින්වහන්සේ. ඔව්. එතකොට ඒ භාවයෙන් අයින් වෙනකොට එයාට දැන් අපිට වගේ සිතිවිලි ඇවිල්ලාද එයාගේ ඊළඟ භාවය සකස් වෙන්නේ එහෙමද ස්වාමින්වහන්සේ? කියන්න බෑ. ඉතින් ඒ කියන්නේ දැන් කොහොමත් අපිටම යම්ස කෙනෙක් සමාධියක ඉඳද්දී ඒක ඇසුරු කරද්දී ඒක උපාදාන වෙලා තියෙද්දී අපිටම ඔන්න මිය ගියා. සමහර විටෙන් එයා මාකාරී රූපාවචර හරි අරූපාවචර හරි මොකාරී ගිහිල්ලා ඉපදුනා. ඊට පස්සේ ඉතින් ඒකෙන් චුත වෙනකොට නැත්තම් ඒක අවසන් වෙනකොට යම් හෝ දැන් මොකද ඒවත් ඉතින් අනිත්‍ය දේවල්නේ. සමහරට කල්ප ගණන් හරි ගිහිල්ලා ඒකත් ඉවර වෙනවා. යම් හෝ දෙයක් ඉතින් එයාට ඒ වෙලාවදී ඉතින් එනව ඇති. ඒ කියන්නේ කර්මානුරූපව එයාගේ හිතේ තියෙන උපාදාන වලට අනුව මොකක් හරි දෙයක් පහළ වෙලා එක්කෝ මේ ඒ බඳුම තැනක එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක එහෙම නැත්නම් මනුස්ස ලෝකයක නැවත උපදින්න පුළුවන් කියලා කියනවා. සාමාන්‍යයෙන් කියන්නේ බ්‍රහ්ම ලෝකයක ඉඳන් එකපාරට අපායට යන්නේ නැහැ කියනවා. එක්කෝ දිව්‍ය ලෝක එහෙම නැත්නම් මනුස්ස ලෝක මට්ටමක නැවතත් කාමාවචර භූමියට එන්න පුළුවන් ඉතින්. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව චතුමිලී ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් ඔව් මම මම කලින් ප්‍රශ්න අහලා තියෙනවා මම තවම භාවනාවට ආධුනිකයෙක් කියන්නේ මම මාස දෙකක් විතර අතේ දැන් පටන් අරගෙන දැන් මුලදීම පටන් ගන්නකොට තිබ්බ උද්‍යෝගය වගේට ඇත්තටම දැන් නැති වෙලා නිකන් දැන් අර සිත ඒකාග්‍ර ඒකාග්‍ර කරගන්න මට සෑහෙන වෙලා යනවා කියන්නේ දැන් සම්මන් භාවනා කරලා පරයන්ක භාවනා කරලා අර වෙන්න මුල මුලදී ටිකක් සතියක් දෙකක් විතර යනකොට ආවා නිකන් ටිකක් ඉක්මනට මට පොඩ්ඩක් හිත ඒකාග්‍ර කරගන්න පුළුවන් දැන් එහෙම අර ගොඩාක් කළා යනකම් හිතට එක එක ඒවා එනවා නිකන් සම්මන් කරනකොටත් එනවා පරයන්ක භාවනා දැනෝ හරිම මේ කියන්නේ විචිත්‍රයි. පාඩියක් වගේ ඔව් ඒක දැක්ක අර මුලදී තිබ්බ උද්‍යෝග උද්‍යෝගයෙන් අඩු වෙලා වගේ කියන තමයි මට හිතෙන්නේ. එතකොට සෝමනස් දැන් අර භාවනා කරන ක්ලික්වාසිය එකත් අඩු වෙනවා කියලා මම හිතනවා දවස් දෙක කරනවා දැන් හැමම කරන්නේ නැහැ. දවසක් කර දවසක් කොහොම කොහම ඉන්න පිටනවා කම්මැලි වගේ එහෙම හිතනවා. හරි. නෑ ඒක තමයි. ඒක බලන්න. දැන් තමන් <clears throat> දැන් භාවනාව විතරක් නෙමෙයි අනිත් අනිකොත් එදිනදා කටයුතු වලදී කොහොමද හිතත් එක්ක ඉන්නේ කියන එක චුට්ටක් බලන්න. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි ප්‍රවෘත්ති බල බල රටේ තොටේ වෙන දේවල් අහා අහා ඔක්කොම ප්‍රශ්න ටික ඔළුවේ දාගෙන නම් අපි ඉන්නේ. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම හිත වික්ෂිප්ත වෙනවා. එතකොට අපි කිසිසේත්ම අපේ හිත ආරක්ෂා කරගෙන නැහැ. හිත නිකන් ඔහේ අයාලේ යන්න ඉඩ දීලා මේ ලෝකේ වෙන දේවල්, රටේ වෙන දේවල් නිසා හිතට හොඳටම නිකන් හෙම්බත් වීමක් හිත තව තව වික්ෂිප්ත වීමක් තමයි වෙන්නේ. ඉතින් බඳු මානසිකත්වයක ඉඳගෙන අපි සක්මනට ගියාම, පරයන්කයට ගියාම, ඒ ඔක්කොම ටික ආයෙත් නිකන් දෝර ගැලුවා වගේ හිතට එනවා. ඉතින් ඒක මෙල්ල කරගන්න හරි අපහසුයි. ඒ නිසා අපි භාවනාවක් කරද්දී සෑහෙන දුරට ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඒ අනේක භාවනා නොකරන අවස්ථා මේ කියන්නේ ආධුනික මට්ටමේදී මේ අපේ සක්මන් කරන්නේ නැති වෙලාවේදී පරයන්ක කරන්නේ නැති වෙලාවේදී එතෙන්දෙත් නිකන් අපිට පොඩ්ඩක් නිකන් හැඟීමක් තියෙන්න ඕනේ. මං ඕන්ට වඩා මේවා බලන්න ගියාම මේවා ඕන්ට වඩා අහන්න ගියාම මේගොල්ලොත් එක්ක ඕන්ට වඩා කතා කරන්න ගියාම අනිවාර්යයෙන්ම මගේ භාවනාවට මේක බලපානවා කියලා නිකන් හැඟීමක් Tamanට තියාගන්න අවශ්‍යයි. එතකොට තමයි අපි ටිකක් පරිස්සම් වෙන්නේ මේවා අනිවාර්යෙන් මට ගෙවන්න වෙන්නේ මේ භාවනා කරන වෙලාවේදී. එතනින් තමයි මේ ඔක්කොම අරමුණු ටික එන්නේ. එතනින් තමයි භාවනාව අසාර්ථක වෙන්නේ. කියලා ඒ තමන්ගේ භාවනාව පිරිහෙලන්න හේතු වෙන දේවල් ටික වළක්ව ගන්න සෑහෙන දොරක ඉන්ද්‍රිය සංවරයක් පවත්වන එක ඇසුරු කරන අය ටිකක් ගැන පරිස්සම් වෙන එක බලන පත්‍ර ගැන බලන චිත්‍රපටි ගැන බලන අපි හිතමු ටීවී බලන එක ගැන අපි හිතමු අන්තර්ජාලය බලන එක ගැන YouTube බලන එක ගැන මේ ඔක්කොම ගැන ඉතින් සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා. තව මොකද ඉන්සාවලට තව එක ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට මම දැන් රැකියාව කරන ගමන් අද කටයුතු කරන කෙනෙක්. එතකොට ස්වාමීනාංශ දැන් අපේ කටයුතු කරනකොට අර අපි දැන් goals targets එහෙම තියෙනවනේ ස්වාමීනාංශ දැන් ඒවත් එක්ක බලන ඒවා තියාගෙන ඉන්නකොට මට අර කනික හරියට obstacle කියන්නේ භාවනාවට ඒක නිකන් obstacle එකක් වගේ. දැන් ඒ කියන්නේ දැන් අර කනිකා ටිකක් competition එකක් වැඩි එහෙම දැන් අපි අපේ targets achieve කරන යනකොට අපේ පොඩ්ඩක් මේ competition එක වැඩි ඒවත් ඒවත් අර එනකොට මට අර හිතන එක භාවනාවට බාධා මොකද අරගෙන හිටලා කොහොමද මේ කියවර කරගන්නවද කොහොම හරි අර කලින් එහෙම කොච්චර කිව්වොත් අපිට ඒව ඔළුවට එනවනේ ඔව් ඒක ඒක හරියට බැලන්ස් කරගන්න ඇත්තටම හරි අමාරුයි ඔව් ඒ කියන්නේ එක වෙලාවකට හොඳට එනවා අනිත් වෙලාවට අරව ගැන හිතනවා හ්ම් ඔව් දැන් මට නම් හිතෙනවා මෙහෙම දැන් අපේ ඕන්ට වඩා අපි ග්‍රහණය කරගෙන අධ්‍යාපනය වුණත් කරන්න ගියාම හුඟක් වෙලාට එකකින් වෙහෙසක් තියෙනවා හුඟක් වෙලාවට කම්පිටිෂන් එක වැඩි වුණාම මම අරයට වඩා හොඳට කරන්න ඕනේ කියලා එහෙම හිතනකොට අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක නිකන් අකුසල ස්වභාවයක්. එතන තියෙන්නේ නිකන් ගැටෙන ස්වභාවයක්. එතන තියෙන්නේ අනවශ්‍ය පීඩනයක් හිතට දීමක්. ඒ වෙනුවට එහෙම එකක් නැහැ. මම මට පුළුවන් විදිහට මම කරනවා. මම හැබැයි නිකන් ආවට ගියාට නෙමෙයි. මම මගේ උපරිමෙන් කරනවා. මට ඉතින් අනිත් අයත් කරොත් වඩා හොඳයි. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මම අනිත් අයටත් නිකන් බොහොම සහනශීලී ප්‍රතිපදාවක් මගේ හිතේ තියෙනවා. කියලා අන්න ඒ බඳු ඉතින් අර සහනශීලී පැත්තකට යනවා නම් එතෙන්දී අපේ හිතේ ඒ තියෙන සහනශීලී ගතිය නිසා, සැහැල්ලු ගතිය නිසා එහෙමත් නැත්නම් නිකන් අර කුසල සහගත ගතිය නිසා අපි කරන වැඩෙත් සාර්ථක වෙනවා. අපි තුමු පාඩමක් කරනවා නම් මාකරි දෙයක් අපි අධ්‍යයනය කරනවා නම් ඒකට උනත් ඒ උවමනා කරන පැහැදිලි පරිසරය අපේ හිතේ තියෙනවා. එහෙම නැතුව අපි නිකන් හැමතිස්සෙම මට තියෙන විභාගෙම ගැන මතක් වෙනවා නම් නිකන් අනිත් ඈත් එක්ක තියෙන තරගෙම ගැන මට මතක් වෙනවා නම් එතන තියෙන වෙහෙසක්. ඒ නිසා මම නම් කියන්නේ අධ්‍යාපන කටයුතු කරද්දී මුගක් වෙලාවට අපි අර ඒ තරලකාරීත්වය මුල් කරගෙන යනවට වඩා එතන වෙහෙස කර තත්වයකින් යනවට වඩා අපි නිකන් අනිත්‍යය කරාට කමක් නැහැ අනිත්‍යයත් ඉතින් ඔය කරගත්තු දෙන් මට ප්‍රශ්නයක් නැහැ මමත් ඉතින් මට පුළුවන් හොඳ උපරිමයෙන් මම කරනවා මම හිතේ සැහැල්ලුවෙන් කරනවා කියන පැත්තකින් යන්න පුළුවන් නම් ඒ කුසල සහගත පැත්තකින් අපේ හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් හුඟක් දුරට සාර්ථක වෙනවා. වෙහසත් අඩුයි. තාරස් බොහොම පිං සානස. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ඉන්දිරාට ඉදිරිපත් කරන්න පුළුවන්. සර්වන් සානා ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි. ඔව්. උපයන සතරමා ධාතුන් සහ සතරමා ධාතුන්ගෙන් සෑදුණු උපාදාය රූපයන් කියලා මම අහලා තියෙනවා. එතකොට එසේම රූපය අභ්‍යන්තර බාහිර අතීත අනාගත ආදී වශයෙන් ත්‍රිකෝණ සාකාරයක් වන බව එතකොට රූපය හටගන්නේ ආහාර හට ගැනීමෙන් රූපය නැති වෙන්නේ ආහාර නැති වීමෙන් කියලා ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ ඒ කියන්නේ මේ සතර ආහාර අභ්‍යන්තර බාහිර අතීතනාගත ආදී සෑම රූපයක්ම දැරීම සඳහා අවශ්‍ය වන බවද? නෑ ඒක තමයි. අපි <clears throat> ඔය වගේ විස්තර තියෙනවා. නමුත් අපි විපස්සනාවට ගන්න වර්තමාන රූප. මේ මොහොතේ අපිට දැනෙන දේ. මේ මොහොතේ තේරෙන දේ. ඒතර ඒවා තේරෙන තේරීම හරහා වර්තමාන වශයෙන් අපේ සතර මහා ධාතුන් හොඳට ඒවැ ක්‍රියාකාරීත්වයේ තේරීම හරහා ඒ දියුණු වෙන නුවණ තමයි ඊට පස්සේ අපේ ණය විපස්සනාවක් වශයෙන් අනුමාන ඥානයක් වශයෙන් පරිහරණය කරන්නේ. ඉතින් එතකොට අපිට අතීත රූපයට ගිහිල්ලා බැලීමක් හෝ අනාගත රූපයට ගිහිල්ලා බැලීමක් හෝ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වර්තමාන රූපය හොඳට විනිවිද දැකගත්තා නම්, ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරා නම්, ඒ තුලින් හොඳ අවබෝධයක් ඇති කරගත්තා නම්, ඒ නුවණ අපිට අනුමාන ඥාන වශයෙන් පාවිච්චි කළා මේ 11 ආකාරයටම යොදන්න පුළුවන්. එතකොට වර්ණ ගන්ධ ශබ්ද රස පොට්ටබ්බ යන ඒවා බාහ්‍ය රූපද එහෙම නැත්නම් ඒවා දැනීමට අවශ්‍ය ආහාර නෑ ඒක තමයි. දැන් ඔය ඔක්කොම අපිට දාන්න බෑ. දැන් අපි භාවනාවක් කරද්දී අපි පොතේ තියෙන දේවල් කල්පනා කර කර මේක දැක්ගත්තේ නෑ මේක මෙහෙම කරන්න ඕනේ කිය කිය මේ ඒ වගුවක් දිහා බලාගෙන කරන භාවනාවක් නෙමේ වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ දැනෙන දේ දිහා බලාගෙන දැනෙන අත්දැකීම මූලික කරගෙන වඩන භාවනාවකුයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ඒක විස්තර වශයෙන් පොතේ විග්‍රහ කරලා තියෙනවා ඉතින්. නමුත් ඒක නෙමේ වැදගත් අපි මේ කරගෙන යන භාවනාව හරහා හිතේ රූප හා සම්බන්ධ තිබිච්ච සංඥාවන් මැකී යාමයි අවශ්‍ය වෙන්නේ. නැතු මේ රූප හා සම්බන්ධ තොරතුරු අපේ හිතේ ಗබඩා කිරීමක් නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් අපි මේ සතර මහා ධාතුන් ගැන ඉගෙන ගන්නේ සතර මහා ධාතුන් පිළිබඳ විස්තර අපේ හිතේ සංඥා වශයෙන් ಗබඩා කරගන්න නෙමෙයි. මේ වෙනකොටත් සතර මහා ධාතුන් මූලික කරගත්ත සංඥාවන් රාශියක් විවිධ නම් ගම් දීලා විවිධ ලේබල් අලෝලා අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසාම අපේ හිත කන්ඩිෂන් වෙලා තියෙනවා. අපේ හිත තත්ත්වගත වෙලා තියෙනවා. වර්ණ ගැන්විලා තියෙනවා. නමුත් ඒවැයේ මූලිකම පදනම අපි බිඳලා දැමීමක්. ඒ මූලිකම පදනමේ තියෙන හරසුන් බව තේරුම් ගැනීමක්. ඒ සතර මහා ධාතු ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් ගැනීම හරහා සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒතොර ඒ සතර මහා ධාතුන් අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න සතර මහා ධාතුන් වෙන්න පුළුවන් ඊට එහා අපි කතා කරන උපාදාය රූප වෙන්න පුළුවන් මේ කුමක් හෝ මූලික කරගත්ත අපේ හිතේ තැම්පත් වෙලා තියෙන සංඥාවන්, හිතේ තියෙන උපාදානයන් ඒව ඔක්කොම ගැලවි ගැලවි යන්නයි අවශ්‍ය. ඒතර හිතේ තියෙන්න ඕන ඊළඟට නිකන් පවිත්‍ර බවක්. හිතේ සංසුම් බවක්, හිතේ සැහැල්ලු බවක්, හිතේ සරල බවක්, සංඥා අඩුවීමක්. එහෙම දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අපි මේවා දැකගත්තා කියලා කියන්නේ දැන් ඒ දැක ගැනීමේ අපිට එක එක සීමාවන් වලට යන්න පුළුවන්. සතමා ධාතු මට්ටමක් කතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු තව කෙනෙක් ඊට වඩා එහාට ගිහිලා රූප කලාප කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් රූප 28 කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න ඉඩ තියෙනවා. නමුත් අපිට යම් පමණ කොච්චරක අපි කරත් අන්තිමට බලාපොරොත්තු වෙන්නේ ඔය සියල්ලම විසිකර දැමීමක්. සියල්ලම හිතින් ඉවත් කර හැරීමක්. හේ ඒවා හා සම්බන්ධ සංඥාවන් හිතින් ඉවත් කර දැමීමක්, මකා දැමීමක්. ඔව් ඔව් ඔව් ඒවා තමයි වේදනා සංඥා සංකාර විඥාන වලට නෑ සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඔය රූපයට තමයි ආහාර පැත්ත පෙන්වන්නේ වේදනාවටයි සංඥා සංස්කාර වලට පෙන්වන්නේ මේ ස්පර්ශය ඊළඟ විඥාණයට පෙන්වන්නේ නාම රූපය ආහාර වශයෙන් පෙන්වන්නේ එහෙම හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව ශ්‍රීලා ඉදිරිපත් කරන්න පුළුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මගේ මේ ප්‍රශ්නය අද දේශනාව සම්බන්ධයෙන් අවසාන දේශනාව අවසාන හරියදී අර විග පාලි වචනයක් තිබුණා ඒක මතක සිංහලෙන් තිබ්බේ වචන තුනක් අදිෂ්ඨාන අනුසේ ඔව් ඔව් ඒකේ පොඩි මේ සම්බන්ධ කර ගැනීමක් මතක් වුණා මේ කිව්වනේ වැඩසටහනකදී දීපෝ පැහැදිලි කරකටදී අර ඒක තිබුණේ මට මතකයි කිව්වේ අරමුණක් ගෙවාගෙන දීලා හිස්සනකට ආවම එතනදී චේතනානුකර ප්‍රකල්පනානුකර ඉන්නකොට අනුසේමක් වෙනවා අනුසේ ගෙවන්න නම් මේ චේතනා ප්‍රකල්පනා නොකර ඉන්න කියලා තමයි මම මතක කරගන්න තියෙන කිව්වේ කියලා. ඒ ඒකමද ස්වාමීන් වහන්සේ මෙතන අදිෂ්ඨාන අභිනේෂ කියලා කියන වචන දෙකේ තේරුම අර චේතනා ප්‍රකල්පනා කියන එකම නෑ නෑ නෑ දැන් අදිෂ්ඨාන කියලා කියන්නේ චේතසෝ අදිඨාන චේතසෝ අදිඨාන කියලා කියන්නේ මේ මොකක් හරි ස්ටෑන්ඩ් එකක් ගන්නවා කියලා අපි කියන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් අපි මතයක් තියෙනවා අපි ඒ ඒ කියන්නේ අපි හිතමු දැන් මේ අපේ කය. ඒතර මේ කය දැන් මම කෙනෙක් වශයෙන් ගන්නකොට, පුජ්‍යලයක් කියලා ගන්නකොට, ඒතර මේ කය සම්බන්ධයෙන් මගේ හිත ඇතුලේ ගත්ත යම්සි මතයක් තියෙන්න පුළුවන්. යම්සි ආකල්පයක් තියෙන්න පුළුවන්. අන්න ඒ කොටස චේතසෝ අදිඨාන කියලා කතා කරනවා. එතකොට මේ අරමුණ ඇතුළට ඇත්ත වශයෙන්ම හිත බැහැගෙන රිංගගෙන සිටීමම නෙමෙයි, ඒ අරමුණ සම්බන්ධයෙන් හිතේ නිකන් ආකල්පයක් ගොඩනැගිලා. අරමුණ සම්බන්ධයෙන් මතියක් මතාන්තරයක් දැන් හිත ඇතුලේ ගොඩනැගිලා. ඒක තමයි චේතසෝ අදිඨාන කියලා කියන්නේ. අභිනිවෙස කියන්නේ ඒකටම බැහැ ගැනීම. දැන් ඒ ඒ ගත්ත මතාන්තරයට නෙමෙයි, මතියට නෙමෙයි මේ අරමුණටම නිකන් බැහැගත්තු తත්වය තමයි මේ අභිනිවෙස කියලා කියන්නේ. ඒක අස්සර රිංගගත්තු తත්වය. මොකද්ද? චේතනානුකර ප්‍රතිපදානුකර අනුසය ගවන්න. ඔව්. ඉන්නවා කියන්නේ එතකොට ඒ කියන්නේ චේතනා පහල කරගන්න නැතුව ඉන්නවා. ඒක අරමුණ සම්බන්ධයෙන් ඒක ඇසුරු කරනවා හෝ ඒක සම්බන්ධයෙන් මොකක්වත්ම චේතනාවක් පහළ කරගන්න නැතිව ඒ ගැන හිතන්න නැතුව කල්පනා කරන්න නැතුව ඒ ගැන මතිමතාන්තර ඇති කරගන්න නැතිව ඒක අස්සට රිංග ගන්න යන්නෙත් නැතිව දිගින් දිගට ඒක ඇසුරු කරන්න යන්න නැතිව ඉන්නවා නම් අන්න එතකොට අනුසයක් ඇති වෙන්න විදිහක් නැහැ. දැන් අනුසය ඇති වෙන්න නම් අපි ඔය කියපු දේවල් කරන්න ඕනේ. ඒක අනුමුණ ඇසුරු කරන්න ඕනේ නිතර නිතර ඒක උපාදාන කරගෙන ඉන්න ඕනේ ඒක අසර රිංගගෙන ඉන්න ඕනේ. කියන්නේ මේ එක ඔක්කොම කරනවා නෙමෙයි එක එකක් හෝ කරනවා නම් අනුසය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හොඳයි හොඳයි හොඳයි. හොඳයි අපි අන්තිම ඔව් කියන්න. විශාකට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට මම 99ක් වුණා. මේ ස්වාමීන් වහන්සේ දාත් ජාති හයෙන් මේ ආකාශ දැන් අනිත් ධාතු වලට වහන්සේම කිව්වා වගේ අපේ කැරක්ටරිස්ටික්ස් නේ දැන් ලක්ෂණනේ බාර ඔව් ලක්ෂණනේ හරි ඉතින් එතකොට දැන් ආකාශ ධාතුව වලට මේ මොකක්ද තියෙන ලක්ෂණය මේ පොඩි ප්‍රශ්නයක් හිතනවා ඒක ඒකට කොහමද තමයි වහන්සේ කිව්වේ අර කන එකෙක් සිතර බලන ඒ වුණාට ඊට වඩා මේ ලක්ෂණීය විදියට ලක්ෂණීය විදියට නම් මට මතක විදියට තියෙන්නේ අර පරිච්ඡින්න කිරීම මේ වෙන් කිරීම කියන්නේ අර ධාතු හතර වෙන් කිරීම වෙන් කරන ලක්ෂණය තමයි එතන තියෙන්නේ මේ තව පොඩ්ඩක් තියෝකට බලන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕක අර අපේ භාවනාවේදී එහෙම බලන්නේ නැහැ. ඒ කියන්නේ ආකාශ ධාතුව කියලා අපේ වෙනමම භාවනා කිරීමේදී ඒ කියන්නේ අපි දුමු ධාතු මනසිකාරයේදී එහෙම බලන ගතියක් නැහැ. ඉතින් ඒ හින්දා මම ඒක විස්තර කරන්න ගියෙත් නැහැ. මටත් චුට්ටක් බලන්න වෙනවා වෙනම දැන් ඔය යම් යම් පොත්වල විස්තර කරලා තියෙනවා මෙන්න මේකයි ලක්ෂණ අහරමී කියලා ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. ලක්ෂණ වශයෙන් තියෙන වෙන් කිරීම. ඒ කියන්නේ අනිකුත් ධාතුන් වෙන් කර වෙන් කරන්න ඒ පරිච්ඡින්න කිරීම, වෙන් කිරීම, ඒ දෙක අතර යම්කිසි පරතරයක් ඇති කිරීම තමයි මේ එයාගේ ක්‍රියාකාරීත්වය වශයෙන් පෙන්වන්නේ. හරි ස්වාමිනාස. තව නෑ ටිකක් ප්‍රායෝගික මගේ භාවනාවට අදාළ ප්‍රශ්නයක් දෙකකුත් අහන්නද? ඔව් ඔව්. මේ ගොඩක් කලාට ස්වාමිනාස ඔය ආනාපාන සතිය තමයි මම දිගටම ඉස්සරහට මේ භාවනා කරගෙන යන්නේ. එතකොට ඉතින් දැන් ගොඩක් කලාට ඔය ධාතු මනස ධාතු ධාතු විඥාණයට අහු වෙන අරමුණ වගේ වෙන්නේ මේ ධාතු ගතිය. ඒ කියන්නේ තර ගතියක්, රස්න ගතියක් එහෙම කොටසක් දැරට දැනෙනවා. ඒලා එහෙම ඒ කියන්නේ දැන් එතකොට දැන් මේකත් මේක දිහත් මේ ඒකේ වෙනස් වීම බල බල ඉන්න එක වගේනේ කරන්න තියෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ පුළුවන් තරම් මේ විවිධ ලක්ෂණත් ප්‍රකට කර ගන්න ඒ ප්‍රකට වෙනකොට ටික ටික ඒ ඉබේටම වගේ ඒවැය තියෙන වෙනස් වීම් තේරෙන්න ගන්නවා. ඒවැය තියෙන අර අපි කියන සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ ඒවට අදාළ පොදු ලක්ෂණ ටික ප්‍රකට වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපිට පොදු ලක්ෂණ ප්‍රකට කරගන්න විදිහක් නැහැ. මේවට ආවේනික අනිත් ලක්ෂණ ටික ප්‍රකට කරගන්නේ නැතිව. දැන් හිතන්න අපි පොදු ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම කියලා. දැන් මේ පොදු ලක්ෂණ ටික අපිට දැනගන්න නම් ඒට භාජනය වෙන අනිත් දෙයක් දැනගන්න ඕනේනේ. ඊට භාජනය වෙන්නේ ඔන්න ඔය තද වීම, රළු වීම, මුරුදු වීම, සැහැල්ලු වීම, සිනිඳු වීම, ගොරෝසු වීම, උණුසුම් වීම, සිසිල් වීම ඒවා තමයි මේකට භාජනය වෙන්නේ. ඒ ලක්ෂණ ටික එහෙනම් අපි මුලින්ම ප්‍රකට කරගන්න අවශ්‍යයි. ඒ ඒක එබ්බේම ප්‍රකට වෙනවා තමයි. දැන් වාඩි වෙච්ච ගමන් වාඩි වෙච්ච ගමන් වගේ හරි ඉක්මනටම වගේ මේ මේ උපේක්ෂාවට ගිහිල්ලා ඊට පස්සේ ප්‍රශ්නයක් හරි සතගතියක් හරි ඒ ධාතු මෙහෙම එහෙම ඒ ඊට පස්සේ ඉතින් ඔබවන්ස කියන්නේ අර ඒක ඊළඟට පුළුවන් කියලා අනිත් දුක අනත් නෑ ඒක ඒ විදිහට ඒ ඒක පසුබිමෙන් කරගෙන බලන් ඉන්නයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් අපි දැන් ප්‍රකට වෙච්ච ඒවා ප්‍රකට වෙච්ච ඒවා ටික හැසිරෙන්නේ කොහොමද? ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ චර්යාව කොහොමද? කියලා අපි හොඳට නිකන් නිස්කලංකව බලාගෙන ඉන්නවා. එතකොට අන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සැබෑ ස්වභාවය අපිට පෙන්ලා දෙනවා. අපි මේ අනිත්‍ය බලන අපි අනිත්‍ය බලනවාය දුක බලනවාය අනාත්ම බලනවාය කියලා එහෙම බැලීමක් නැහැ. අපිට තියෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට කැමති විදියට හැසිරෙන්න දීලා අපි බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට තමයි අපිට ගැඹුරෙන් ඒ ත්‍රිලක්ෂණයක් වැටහෙන්න පටන් ගන්න. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ එහෙම ඉන්නකොට සමහරවිට නින්දට ගියා නින්දත් යනවා. ඊළඟට මම ඊළඟ ප්‍රශ්නය අහන්න තියෙන එක තමයි හැබැයි නිින්ද යාම නම් ඒකට අදාළ නැහැ ඒක නෑ <laughs> ඒක තමයි ඒ ලක්ෂණ ඒක ඒක නම් මම දන්නවා ඒක <laughs> විඥාන දාත්තෝ වගේ තමයි මම සාමාන්‍ය ජීවිතේදී මට දැන් හරිම ලේසි මේ අනත් අනත් මේ ඉබේම ඒ කියන්නේ විඥාන ධාතුවේ ඒ කියන්නේ කොහොමද මේක ඇති වෙලා තියෙන්නේ නැති වෙන්නේ කියලා දැන් උදාහරණයක් ගමු වගේ සද්දේ දැන් යමක් ඇහෙනකොට මේ ටික මේ මේ හේතු ටික එකතු වෙලා මේක ඇතු වෙලා තියෙන දැන් හිතට දුක්සිතුල් තරක් උදාහරණයක් වශයෙන් මොකක් හරි හිතට වැටුනහම ඒකට ධර්ම පැත්තට යනවද සතුට පැත්තට යනවද ඒ ඒකම හදා මේ ස්ටියරින් වීල් එක වගේ එක තියෙනවා ඒක දිහට හදා ගන්න විදියටයි අත්දැකීම කියලා එහෙම මට අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි. අර විඤ්ඤාණ ධාතුව තමයි ගොඩක් වෙලාවට මට සාමාන්‍ය ජීවිතයේදී ගැලවෙ බේම ඉතින් ගැලවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒ වුණාට අහුවෙවි තමයි ඉන්නේ ගොඩක් වෙලාවට. ඒකට ගැලවෙන්න පුළුවන් ඒ මේක දැම්ම ගමම. හොඳයි හොඳයි. වරදක් නැහැ. ඒ කියන්නේ කොහොමත් ඔව් ඒ කියන්නේ කොහොමත් අපිව නිකන් මොනිටර් කරන ගතියක් අපිව නිකන් හැමතිස්සෙම අපි දිහාම බලන් ඉන්න ගතියක් අපේ හිත දිහා බලන් ඉන්න ගතියක් අපිව නිරීක්ෂණය කරන ගතියක් හැදෙන්න ඕනේ හරි. හැබැයි දැන් මොන මට ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔන්න මේ දැන් ගොඩක් වෙලා මම දැන් ඉන්නේ බොහොම නිදහසේ මේ ජීවිතයක් ගත කරන්නේ. ඒකට දැන් මම අර ඊයේ හේමන් ටිකක් දාන්න කට්ටියක් ගෙන්නලා කරන්නේ නැත්නම් ඉතින් අර හිතට හරි වදයක් දැන් මොකද මිනිස්සු හරියට වැඩ කරන්නේ නැතුනහම මේ වගේ වෙලාවට දැන් ඉතින් අරවා මේ <laughs> සම්මේ මේ කියන්නේ දැන් මේ වෙලාවට තමයි හරියම මේ ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. ඒ වෙලාවට දැන් ඔන්න ඔව් නෑ ඒක තමයි. නෑ එහෙමත් නෙමෙයි වෙන්න ඕනේ. ඔය වගේ කළත් බලන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ අපි මේ භාවනා කරාට මොකද තාමත් ගැටෙනවා. තාමත් ගිහිල්ලා දේවල් එක පැටලෙනවා. තාමත් හිත ඇතුලේ කතාව ක්‍රියාත්මක වෙනවා. දැන් අපි නිකන් ඔහේ ඉන්නකොට සමහරට ඒක අඩුයි. නමුත් වැඩක් කරන්න ගියාම අනිත්‍යයක් අනිත් තව අනිත්‍යය ඇසුරු කරන්න ගියාම එතකොට තමයි අපේ ඇතුලේ තියෙන කෙලස් ටික ඇවිස්සලා එන්නේ. එතකොට ඒක දකින්න ඕනේ අත්‍තරම. ඔය පේන සමනක් එතකොට දැන් ඒකම ඒකම හරියට වැඩේ කරන්නේ නැත්නම් මේ කොහොමද ඉතින් ඔකට මේ එතකොට ඉතින් කියන්න ඕනේ වැඩේ කරන්න කියලා කියන්න ඕනේ ඉතින් ඒක හරියට හිත හිත කමෙන් හිත කියලා ගන්න අන්න හරිය හරි ඒක තමයි ඒක තමයි අපි කොහොමද අපේ හිතත් බේරගෙන වැඩෙත් කරගන්නේ කියන එක තමයි ඉතින් උතන තියෙන සමබර කිරීම. ඒක තමයි ඉතින් අභියෝගය. මට එතෙන්දී මම හොඳටම මට කේන්ති ගිහිල්ලා කෑ ගහලා මම මගේ පැත්ත මේ විනාශ කරගෙනත් බෑ. හැබැයි ඉතින් ඒගොල්ලන්ට ඔහෙ කරගන්න යන්න දීලා මම අතින් පාඩු කරගෙනත් බෑ. ඉතින් එතකොට මම ඒතොල ඔව් මම එහෙමනම් එතෙන්දී මැදිහත් වෙන්න අවශ්‍ය වෙලාවේදී මම එතෙන්දී කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා මට එතෙන්දී රෝල් එකක් ප්ලේ කරන්න වෙනවා. මම එතෙන්දී යම්කිසි පුජ්‍යලයක් වශයෙන් මට එතෙන්දී කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද මම නේ එතෙන්දී මම සේවය ගන්නේ. මේ විදිහට මේ වැඩේ කරන්න මේ විදිහට මෙහෙම කරන්න කියලා මම එතකොට ඒ පරිපාලන වැඩේ මම කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට පස්සේ ඉතින් මම මගේ හිත බේර ගන්නත් සිද්ධ වෙනවා. මොකද ඒක ඒ කාලේ ගැන දැන් දිගට දිගට කල්පනා කරන්න ගත්තොත් ඒ මිනිසුන්ට දේශ කරන්න ගත්තොත් ඉතින් ආයෙත් මම මගේ හිත පිරිහෙලා ගන්නවා. ඉතින් ওই දෙකම දෙකම නිකන් සමබරව ගෙනියන එක තමයි තියෙන අභියෝගය. හොඳයි හොඳයි. හොඳයි, දරුවන් සන්නයි. හොඳයි පින්වත් එහෙනම් අපේ අදත් පැය දෙකකුත් විනාඩි 12ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා.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 හොඳයි හොඳයි. සාදු සාදු හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි